ඒකට අපි හේතුනේ මේ පටිච්ච සමුප්පාදයට අදාළ සූත්‍රයක් ඉදිරියට ගන්න ඕන වෙච්ච නිසා. ඒ නල කලාප සූත්‍රය සර්වඥ භාසිතයක් ශාස්ත්‍රීය භාසිතයක් නෙවෙයි ශ්‍රාවක භාසිත සූත්‍රයක්. ඒක කතා ශරීරයේ කතා නායකයා වශයෙන් මෙතන හිටින්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ විදියට සාකච්ඡාව පවත්වන්න පාර්ශව වශයෙන් ඒ සම්බන්ධ වෙනවා කුටිත ස්වාමීන් වහන්සේ. ඉතින් මේ දෙනම වහන්සේලා අතර පැවතිච්ච සාකච්ඡාවක් හිතන්න අමාරුයි ඒ දෙනම වහන්සේලාගේ මරප්පරෝධනයේ විචරිච්ච එකක් කියලා. මොකද මේ දෙනම වහන්සේලාම පරතට පැමිණිච්ච ඇත්තෝ ශාසනීය මහා නාගයෝ නමුත් මේ ශාසනයේ තියෙන ගැඹුර තමයි කොච්චර ධර්මයේ දැනගත්තත් ඒක තවදුරටත් පරිශීලනය කිරීම අලුත් කිරීම නැත්නම් භාණ්ඩාගාරික පරියත්‍ය වශයෙන් පාවිච්චි කිරීම අපි වාගේ ඊට පල්ලෙහා මට්ටමේ ඉන්න පස්සේ පහළ වෙන ආධනියත්තන්ට ලොකු අස්වසිල්ලක්. ඉතින් දෙනම වහන්සේලාගේ මේ ධර්ම සාකච්ඡාව නැත්නම් මේ සංවාදය අපකරා අපි දක්වා පැමිණීමට වහන්දාගාරික වාදයෙන් කටයුතු කරපු ඒ මහා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කටපාඩම් කරගෙන ධර්ම සංගායනාවට ඉදිරිපත් කරලා එතෙන් පටන් මෙතන දක්වා මේ ඉස්පිල්ලා පාපිල්ලක්වත් අද කරන්නේ නැතුව කටපාඩම් කරගෙන ආපු විශාල પરම්පරාවක් තමයි අපිට අද ලඟ වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒක නැවත නැවතත් පිළිසිමින් කලපරිමාදිමි නැවත නැවත සාකච්ඡා කරනවා මේ වගේ භාවනාවක් කරනකොට දෙපැත්තකින් ඒ කියන්නේ සුත්තමය අනුග්‍රහය සඳහා සාකච්ඡාමය අනුග්‍රහය සඳහා මෙවැනි සූත්‍ර අපිට උදව් වෙනවා. ඒකෙදිත් මහා නිදාන සූත්‍රයේ වාගේ සූත්‍රයට බැස ගැනීම කරන්න ඉතාමත්ම ඕලාරික තැනකි. ඒ කොටිස ස්වාමීන් වහන්සේට මතුවෙන ප්‍රශ්නේ තමයි නැත්නම් මේ සාකච්ඡාව සඳහා මතුවෙන ප්‍රශ්නේ තමයි මේ ජරා මරණ කියන කවුරුත් මේ සංසාරේ ජරා මරණ කියලා අපි සිංහලෙන් සඳහන් කරන මේ දෙක පිටු දකින්න උත්සාහ කරනවා නැත්නම් මුළු ශාසනයම කරන්න හදනේ ඒ වගේ මේ සංකාරගත රෝග අයින් කරන්න හදන ප්‍රධාන දෙකක් තමයි ජරා මරණ. ඉතින් අයින් කරන්න හදන එක අයින් කරන්න ඉස්සෙල්ලා එන්නේ කොහොමද? ඒ ජරා මරණය කවුරු හරි ඉල්ලලා ගන්නවද? එනකම් වෙන කවුරු හරි කට්ටියට පටවනවද? එතන මේ Taman ඉල්ලගන්න එකත් අනුන් පටවන එකත් කියන දෙක තිසාම සිද්ධ වෙනවද? එතන කවුරු ඉල්ලලා ගන්නෙත් නෑ, අනුන් පටවන්නෙත් නෑ. අධිච්ඡ සමුප්පන්නව හේතු අප්‍රත්‍ය හට ගන්නවද කියන එකයි ප්‍රශ්නේ. ඔය හතරකෝ ප්‍රශ්නය. ඉතින් මේ හතරකෝ ප්‍රශ්නෙට සායපුත්තු ස්වාමීන් වහන්සේ ඔබ ඍජු මේ ව්‍යාකරණානුකූල උත්තරයක් දෙනවා. නොකෝ ආවසෝ කොට්ටිත සයං කතං වේදනා සයං කතං ජරා මරණ පරං කතං ජරා මරණ සයං කතං පරං කතං ජරා මරණ අසයංකාරා පරංකාරා පරං මරණ අධිච්ච සමුප්පන්නං ජරා මරණ ජාතිපච්චය ජරා මරණ කියලා මේ පටන් ගන්න තැනයි මේ සූත්‍රය පටන් ගන්න තැනයි මේ නැවතත් අවධානය යොමු කරන අපි ඉස්ලාම් දාර්ශනික කියපු බණේ සාරාංශයක් වශයෙන්. මේ ජරා මරණ කියන එක තමන් ඉල්ලලා ගන්න දේකුත් නෙවෙයි. අනුන් දෙන දේකුත් නෙවෙයි. තමන් ඉල්ලා ගත්ත අනුන් දුන්නා කියන දෙකේ සම්මිෂණේකුත් නෙවෙයි. අනුන් දෙනවා තමන් දෙනවා කියන හේතුවක් නැතුව අදිච්ච සමුප්පන්නව හේතුවක් පැත්තේ හට ගන්න දේකුත් නෙවෙයි. අදාළ හේතුව තියෙන නිසා පහළ වෙනවා. ජාතිය තියෙන තාක්කත්. ඉතින් මේක හරියි අමාරු තේරුම් ගන්නට කිසිම නරේ මේ ලෝකේ ඉන්නේ. මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒගොල්ලොන්ට ಜಾති අවශ්‍යයි ජරා මරණ නැති. ඒ වගේ විකාර ප්‍රාර්ථනා විකාර සංකල්ප සහිත ලෝකයක් තමයි පෘථග්ජන ලෝකය කියලා කියන්නේ. හැම කෙනාම ජාතිය මංගල කාරණයක් විදිහට සලකනවා. ජ මරණය ආමංගලයක් විදිහට සලකනවා. ඒ දෙක අතර තමයි අපි මේ දෙක අතර ඇති රබර් පටියක් වගේ ආතතිගත වෙලා එහෙම නැත්නම් අසහනයටපත් වෙලා එකක් තියාගන්න හදනවා අනික නැති කරනවා. ඉතින් මේ දෙක තේරුම් ගත්ත උන් වහන්සේලා සර්වචනාංශිකේ සීචි පිළිච පෙන්ලා දෙනවා. ඔබ ඉල්ලගත්තේ කොට නෙවෙයි අනුන්ගේ දෙයක්ුත් නෙවෙයි දෙන්නගේ එකතුවකුත් නෙවෙයි පිට හේතු අප්‍රත්‍යින් හට ගන්න දෙයක්ුත් නෙවෙයි ಜಾති පිළිබඳව කියන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ පුරුක පවා ඊටාත්ම සම්ප්‍රදායෙන් පිටපැනපු විප්ලවවාදී රැඩිකල් වාදී උත්තරයක් අද උනත් කවුරක්වත් එක පිළිගන්න ලෑස්ති නැහැ. හැබැයි ඔක්කොම බෞද්ධ කියලා කියනවා. ඔක්කොම භාවනා කරනවා. ඔක්කොම අනික් අයට උදව් කරන්නත් ඕනම දෙක්කෙනෙක්වත් ඔය Taman ගැන හෝ අනුන් ගැන හෝ කරුණාවක් වෛද්‍යයක්. එහෙම නැත්නම් සුභසිද්ධියක් හදන කෙනෙකුට මේ කාරණාව තේරිලා නැහැ. නිසා මේගොල්ලෝ මේක තේරුම් ගත්තේ නැති සුභසිද්ධියක් තමයි ලෝකේ කියලා කියන්නේ. කෙසේ නමුත් අපි මේක අද මාතුකාට එන්න ඕන නිසා මේ ಜಾති ආර විදියට මහතරකෝ ප්‍රශ්නකට දැම්මට පස්සේ මේ ಜಾති එහෙමනම් තමන් කරපු දේ දාන කරපු දේ අත දෙන්න එකතු වෙලා කරපු එකක්ද ඒ දෙන්නත්ගෙන් දෙපාර්ශවයෙන් ප්‍රතිබාහිර වූ අධිච්ච සමුප්පන්නද කියලා අහනකොට සාරිපුත්‍ර සාංශේ භාවය පිළිබඳ භවයේ තියෙන ಜಾති වලක් කරන්න බෑ. ඒ නිසා භවයේ පිළිබඳ ඒ වගේ ප්‍රශ්න අහනවා එතකොට භවයට ඉති උපාදාන කියලා. උපාදාන කියන දක්වා භවය ගැලවෙන්න බෑ. ඒක නිසා මේ ඒක අල්ලගත්තම මේක හම්බ වෙනවා. ඒක හේතුඵල වශයෙන් ලැබෙන දෙයක්. එහෙම නැත්නම් මේ දෙන්න අතර නිසා හට ගැනීමක් තියෙනවා. උපාදාන නිසා භවය හට ගන්නවා. ඒකට කවුරක්වත් අවශ්‍ය කරන්නේ කාරකේ අවශ්‍ය කරන්නේ ඒකට න්‍යාය ධර්මයකට සිද්ධ වෙන්නේ. එතකොට ඒ උපාදානය පිළිබඳව ප්‍රශ්න කරනකොට ඊට පස්සේ ඇතුලේ තියෙන එක පෙන්නනවා. වේදනාව පිළිබඳව තෘෂ්ණාව පිළිබඳව තියෙන කාරණාව තෘෂ්ණාව නිසා උපාදානය හට ගන්න. ඉතින් අපි ඊයේ දවසේ ගත්තේ අන්නේ විදිහට මේ තෘෂ්ණාව කියන මාතෘකාව පුරුක. ඉතින් මේ තෘෂ්ණාව පිළිබඳව ඊයේ දේශනාවේ සම්මිශ්‍රණයක් සම්පින්ඩනයක් ගත්තොත් අපි මතක් කරගත්ත විදිහට චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට දුක්ඛ සත්‍ය දේශනා කරන සර්වචන් මහන්සී ඒකට හේතුව ඒක හේතුවක් වශයෙන් වෙන්න වෙලාවෙදී තෘෂ්ණාව තමයි තියෙන්නේ. ඊසමේ තෘෂ්ණාව මේ සංසාර චක්‍රයේ කියන තමයි හේතුඵල ධර්මයේ දොළොස්ාකාරමේ දේ කඩන්ට ලේසි තනක් වශයෙන් පෙන්නනවා වගේ පෙන්න තියෙනවා. අනික කොතනින් කඩුවත් මේ චක්‍ර කරේ. නමුත් සර්වචනාසේ තෘෂ්ණාව පෙන්නලා තියලා තියෙනවා කඩන්ට ලේසි තරක් වශයෙන් කියලා එක පැත්තකින් හිතන්න පුළුවන්. අනිත් පැත්තකින් හිතන්න පුළුවන් කරන්න අමාරුම තැන. මොකද එතනින් තමයි ඔක්කොම අහු වෙන්නේ. ඒක නිසා මේ තණ්හාව එතන ඉදිරිපත් කිරීම බොහොම ප්‍රයෝගශීලීව ඉදිරිපත් වෙන්නේ. මොකද සාමාන්‍ය ඊට වැඩිය විස්තර සහිතව කරන වෙලාවෙදී උතුජනන්සේ තෘෂ්ණාව අම්ම වශයෙන් උත් අවිද්‍යාව තාත්ත වශයෙන් මුත් ඉදිරිපත් කරනවා අම්මා තාත්තට මරන්න බැරි කෙනාට කවදාකවත් නිවන් දකින්න බෑ කියන්නේ. ඒක ටිකක් උස්ම ගන්න අමාරු ප්‍රකාශයක්. අම්මා තාත්තා දෙන්න මරන්න බැරි කෙනෙකුට කවදාකවත් නිවන් දකින්න බෑ. එතකොට තෘෂ්ණාව ළඟ තියෙන හේතු වශයෙන් පෙන්නනවා. අවිද්‍යාව ඈත තියෙන හේතු වශයෙන් පෙන්නනවා. ඒ තවදුරටත් චේතර කරනකොට තමයි අවිද්‍යාව පත්‍ය සංකාර ආදී වශයෙන් දිගින් දිගට යන්නේ. එතකොට මේ තෘෂ්ණාව තියෙන්නේ මේ පැත්තෙන් පාදාන්නේ මේ පැත්තෙන් වේදනාව කියන දෙක මැද. ඒක නිසා මේ තෘෂ්ණාව පිළිබඳව හදාරලා මේ තෘෂ්ණාව තමන් කරගන්න දෙයක්ද අනුන් තමන්ට පටවන දෙයක්ද නැත්නම් තමන් අනුත් පිළ දෙපාර්ශ්වය නිසා සිද්ධ වෙන දෙයක්ද නැත්නම් මේ විචල්්‍ය සාධකදකින් පරිබාහිර එහෙම නැත්නම් අ හේතු අප්‍රත්‍යයෙන් හිතා ගන්න බැරි භූත ගුඩ හේතුවකින් අධිච්ඡ සම්පන්න දෙයක්ද කියලා අහනකොට මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම බෞද්ධ කතා කරනකොට හැම කෙනාටම දොස් කියනවා නැත්නම් Tamanට දොස් කියා ගන්නවා මගේ මේ තණ්හාව තමයි මට මේ සම්පූර්ණ දුක් ගෙනත් දෙන්නේ කියලා. ඒකනේ අපි සාමාන්‍යයෙන් ඒක තම්බප්පලාපයකට දාන්නේ මොකද ඒක ධර්ම කතාවක් කියලා කියනවා. නමුත් මේ ස්පාසෝක් හැම වෙන පරිජම්පාදී දාන්න කියනහට මේ තෘෂ්ණා මං කරගන්න දෙයක් නෙමෙයි. මේ තෘෂ්ණාවට උපාදානවත් මගේ දෙයක් නෙමෙයි. ඒ නිසා අල්ලපගෙදිට දොස් කියන්න බෑ. උන්ට ඔච්චර කෙරුවක්වත් අන්නහව උන් කවදාකවත් එහෙම ධනක් පිනක් කරන්නේ නැහැ කියලා අපි තණ්හාව ආත්මීය වශයෙන් බන්ධනය කරන්න හදනවා. නමුත් ආත්මයට ගන්නකොටත් වැරද්දක් සිද්ධ වෙනවා. තණ්හාවත් කාගරි පාලනයක් කරතේ. ආණ්ඩුකට්ටු කරන්න පුළුවන් විදිහට අතේ අරද තියෙන එකක් නෙමෙයි කියලා මෙතන කියනවා. තණ්හාව සංකතක් නෙමෙයි. ඒක නිසා අපි හිම දොස් කිව්වට මට මම දොස් කියාගත්තට මට තාම මේකට තණ්හාව නැති කරගන්න බෑයි කියලා. එහෙම දොස් කියා ගන්න පුළුවන් මේක මං විශ්ින් කරන දෙයක්. එහෙම නැත්නම් තව කෙනෙක් ඇති කරපේරක් අපි හිතනවා මම මේ කාන්තාව නිසා මට ගොඩක් තණ්හාව වෙතන මේ කාන්තාව තමයි මට මේ ප්‍රශ්න ඇති කරේ කියලා. ඒ යම් කිසි විදියකට නැත්නම් පතරන් නිසා නැත්නම් හර්තබාන නිසා මේ ඉඩම නිසා මම ඒකට තණ්හා කරනවා. ඒ නැත්නම් විශේෂ මොකක් කියලා රජුලන්ගේ දාන තුන් වෙතියේ ඒ කාන්තාව තමයි මට ඇති කෙරේ කාන්තාව මරන්න ඕන. දැන් අපි හැමතැනම ප්‍රසිද්ධ බාරක්නේ බයිලාවක් කියතයි. මේ කාන්තාවගේ නිර්වත් රූප තණ්හාව ඇති කරනවා කියලා ඔක්කොම ලේවගේ සුදු උඩු ගන්න. ඒගොල්ලෝ හිතන එක නැති කියච්චාම තණ්හාව නැති කියනවා. ඒක ඉතින්ලා ඒ දෝෂෙට කාන්තාවකට හේතු කරන එක පරම් කතා. මේ තණ්හා පරම් කතාව. ඒ අය ඒ විදිහට හිටපු නිසා තමයි මට තණ්හාව ආවේ කියලා. නමුත් මේකේ කියනවාද පරං කතා වෙන්නත් බෑ. තණ්හාව කියන්නේ පරං කතා නෙවෙයි. මේ මගේ තියෙන අඩුපාඩුවත් ඒ පින්නකු විෂම දර්ශනයක් නිසා කියලා ඒ ඒ සම්බන්ධයක් වෙන්නත් බෑ. ඒ දෙකෙන් පරිබාහිරව අහේතු අප්‍රත්‍යම හේනමන ගක්කොල මොළ තණ්හාව බාහිර වෙන්නේ. ගල්වලත් තණ්හාව බාහිර වෙන්නේ. ගංගාවලත් තණ්හාව බාහිර වීමක් නැහැ. ඒ නිසා මෙතන හරියට හොයලා බැලුවොත් ඔය අපේ තියෙන ඔය බහුමත පැත්තක තියෙනවා. බහුමත උඩුමාට පැත්තක තියන්න පුළුවන් නිසා නෙවෙයි මම කියන්නේ. නමුත් මේ සූත්‍රයෙන් ආරාධනාවක් කරනවා. අපි සාරිපුත්‍ර සාංශ පිළිගන්නවනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මසේනාධිපති වශයෙන් ਸਰවචනංශ පිළිගත් බව පිළිගන්නවනම් තණ්හාව සයන් කතන් නෙවෙයි. තණ්හාව පරං කතන් නෙවෙයි. තණ්හාව දෙන්නගෙම සයන් කතන් පරං කතන් සම්මිශ්‍රණිකුත් නෙවෙයි. අසංකාරං අපරංකාරං නෙවෙයි. හැබැයි වේදනාවන් සාකර. ඒකට හේතුව වේදනාව. ඒකට මේ වේදනාව පහළ වෙන හැමතැනකදීම තෘෂ්ණාව පහළ වෙනවයි කියලා අපිට එතකොට සම්බන්ධතාවයක් ඇති කරගන්න වෙනවා. එහෙම නම් විදීම් සහිත කිසිම කෙනෙකුට සංසාරයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. වේදනාවක් තියෙන කිසිම කෙනෙකුට සංසාරයෙන් ගැලවෙන්න බෑ. මොකද තණ්හ වේදනාව තා තණ්හාතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා නම් දැන් මේ විග්‍රහයේදී ධර්ම දේශනාවේදී භාවනා විද්‍යාව උත්සාහ කළ බලන්නේ මේ තෘෂ්ණාව කියන තැනින් මේක කඩා ගන්න බැරි නම් තෘෂ්ණාව කියවහම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ නිදාන වර්ග සංයුත්තේ තියෙන්නේ සයිමේ බික්කවේ තණ්හා කාය රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා වොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා මේ තණ්හා මේ විදිහට කැඩලා බිඳලා විශ්ල විතර කරලා පෙන්වන්න පුළුවන් ඊට පස්සේ ආමිෂය නිර්ආමිෂ වශයෙන් තියෙන දේවල් තණ්හාව අරූපී වශයෙන් තියෙන දේවල් තණ්හා විවිධ ක්‍රම වලට මේ තණ්හා බෙදලා තියෙනවා ඉතින් ඒ නිසා මේක මේක දිහා අවබෝධ කරගන්න ගත්තොත් මේ තණ්හාව අවබෝධ කිරීම හරහම අනිවාර්යෙන් වේදනාවෙන් තණ්හාවෙනවා තණ්හා නිසා උපාදානෙමයි කියලා කවුරු හරි පිළිගන්නවා නම් ඒක කඩන්න පුළුවන් බව පෙන්වන්නයි මේ පටිච්චසම්පාද ධර්ම දේශනා කළ තුන නැත්නම් ඒක එහෙමම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා කාටවත් නෑ බෑ ඉතින් යම් කිසි කෙනෙකුට මේ සුෂ්ණාව කියන දේ මේ බොරුව කඩන්න බැරි නම් එයා ඒ විභාගේ සමත් නැහැ එයාට වෙන අවස්ථාවක් හම්බ වෙනවා වේදනාව කියන තැන මේ කරන්න පුළුවන්. ඒක නිසා අපට වේදනාව කියන વિષය පු탁ඥයන් වශයෙන් සැපසෙරීම සඳහාම ගත කරන මේ අමන ජීවිතයේ ඉඳගෙන බුදුහාමුදුරුවෝ දකින්න හැටි ආර්යයන් වහන්සේලා දකින්න හැටි නැත්නම් මේ වේදනාව වේදනාව කියන තැනින් කඩා ගන්න අදහස වේදනාව දිහා බලනටි කරන්න ගියාම ඒක විශාල මාතෘකාවක්. ඒ මාතෘකාව අපේ භාවනා ජීවිතයට වේදනානුපස්සනාවසයි සම්බන්ධ වෙනවා. ඉතින් ඒක පිළිබඳව භාවනා කරන්න නැත්නම් අපි වේදනානුපස්සනාව කියන භාවනාව කරන්න අපි අනිවාර්යයෙන්ම ඒකට අවශ්‍ය අඩුම කඩම සම්පාදනය කරගෙන තමයි වේදනානුපස්සනාවට බහින්න ඕනේ. ඒ කියන්නේ ගැඹුරක් තියෙනවා කියන එකයි. ඒක සඳහා තියෙන අඩුම කඩම සකස් කිරීම තමයි කායानुපස්සනා කියන්නේ. එතන අනුපස්සනාව තියෙන්න ඕනේ. තමන්ගේ කය, එතන තමයි රූපය, අරමුණු කරන්න ඕන. අරමුණු කරලා කය පිළිබඳව සෑහෙන පරිචයක් ඇතුව ඒ අනුපස්සනාව හරහා සති කය අනුපස්සනාවේදී කයගත සති කියන සතිය වේපුලතාවයටපත් වෙලා ඒ රූප විශේෂයි ඒ සතියක විනිවිදින්ද අරහ දකින්ද විපස්සනා කරන්න පුළුවන් ඒ ගැම්ම තුලින් තමයි මේ වේදනාවට අපිට යන්න පුළුවන් වෙන්නේ. එතකොට වේදනාව පිළිබඳව ਸਰවඥ විග්‍රහය එතන මේ ආර්ය විග්‍රහය දැනගෙන හිටියොත් මේ වේදනාව කියලා අපි දන්න දැනට අපි දන්න අරහණ සාධාරණ විදිහට කියන්න පුළුවන් නිවන් දකින්න බෑ ඒක අපි දන්නේ නිවන් දකින්න පැත්තේ වේදනාවනේ අපි දන්නේ සංසාරේ වැඩම පැත්තේ වේදනාව විතරයි මේ වේදනාව කියන ස්කන්ධය අපිට චෛත්‍යක කියලා ගන්න පුළුවන් ඒකේ බුදුරජාණන් වහන්සේ දකින්න මෙයාගේ දුර්වල කොනක් අන්නේ දුර්ලකන දන්නවනම් එතෙන්නම මරු මේ මර්මස්ථානයේ පහරක් ගැහුවොත් අපිට తాවකාලිකව දැනගන්න පුළුවන් මෙතන මේ කරන්නේ කොහොමද. නමුත් අපේ ලෞකික විශ්යන් තුල නැගලු මේ අපේ භෞතික විශ්යන් තුල ලෝකී ඥාන තුල කවදාකවත් ඒක දකින්නත් බෑ පෙන්නලා දෙන්නේ නැහැ. හැබැයි භෞතික ලෝකේ පුළුවන් තරම් සැප වේදනා හොයා ගන්න මුළු ජීවිතේම උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි ව්‍යාපෘත කරනවා. වේදනාව තමයි අපි එළවන්නේ ඔක්කොමලා සතාසර්පයා පවා වේදනාව පිටපස්සේ තමයි යන්නේ ඒ සමට වේදනාව පිළිබඳ භෞතික ඥාන ලෞකික ඥාන ගොඩක් තියෙනවා හැබැයි ඒගොල්ලෝ නම් ආත්මස්ථානේ අහුවෙලා නැහැ සර්වඥන් වහන්සේ දෙන විග්‍රහයයි නැත්නම් අපි කියොත් මේ ධර්මයේ විග්‍රහයයි මේ වේදනාවේ තියෙන මර්මස්ථානේ පෙන්නේ ඒ මර්මස්ථානයට හරියට පහර දෙන්න පුළුවන් නැත්නම් මර්මස්ථානය පිළිබඳ පරික්ෂයක් ලබන්න පුළුවන් නම් මර්මස්ථානය පිළිබඳව අවබෝධයක් ලබන්න පුළුවන් නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ වේදනාව නිසා ඇතිවෙන තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් කරන්න බැරි වුණාට ඒකට ලැබෙන පොහොර ඒකට ලැබෙන ආහාර කපලා දාන්න පුළුවන් වේදනාවේ දුර්ල ස්ථානේ දකින්නකොට ඉතින් ඒක පෙන්නලා දෙන එකේ වටිනාකම නැත්නම් ඒක තියෙන ආධ්‍යාත්මික ධාර්මික වටිනාකම තමයි සර්වචත්තන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනකොටම මේ මේ භික්කවේ අන්තා පබ්බචිතේන නසෙවිතප්පා කියලා තමයි ශ්‍රීමුකේ විවෘත කරන්නේ මේකට. පස්සේ මහානුන් කියන්නේ මහණෙනි අන්ත දෙකක් තියෙනවා අන්ත දෙක අතරින්. කම්සුතලිකාන් යෝගේ අත්කිලමතාන් යෝගේ නැත්නම් සැප වේදනා සහ දුක් වේදනා කියලා අපිට සාමාන්‍ය වේදනායිසික දිගාන එක පෙන්වන්න පුළුවන්. කාම සුඛ කියනකොට සුඛ වේදනා විතර ගන්නේ. ආත්ම ක්‍රමතය ක්ලාන්තගත කරනකොට ශාරීරිය ක්ලාන්ත වෙන වැඩ දුක් වේදනා කියනවා මේ දෙක අතරින්. ඉතින් ඒකදී අපි හරි කැමැති සරුවචනාංශයේ දුක් වේදනා අතරින් කියනකොට අප්පුටි ගහලා පුදුමකට විසිල් ගහලා සන්තෝෂ වෙනවා. හැබැයි ඒ ශ්‍රීමුකේම කියනවා සැප වේදනා අතරින්. එතකොට කියනවා ඒක කරන්න 60 50ට පැනට පස්සේ 60 පණිනකම් දුක් වේදනාව දක්වන හැටි කියලා දෙන්න අපට. ඊට පස්සේ අපි එන්න ඔබ ආංශිකාවට පැවිදි වෙන්න. ඊගේ අතරින්ද මොකද මේ 60 වෙනාට පස්සේ නම් ඉතින් බඩ භාවනා කරුවට කමන්නේ. දෙකම එක විදිහට බාර ගන්න බෑ. බාර ගන්න බැරි මොකද මේක නාස්තික ප්‍රඥාත්‍ය විතර පෙන්වුවාට ආස්තික ප්‍රඥාප්තිය ඒ වාක්‍ය දෙක තුල නැහැ. මේකත් අතරපන් මේකත් අතරපන් කියලා කියන්නේ නාස්තික දෙයක්. ආස්තික දෙය නෑ. බුදුජානකගේ ආස්තික දෙය තමයි මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් පෙන්වන්නේ. අන්ත දෙකට යන්නේ නැතුව යායුතු පාරක් නැතුව අරකට එපායක්ව මේකට එපායක්ව කිව්වට කිසි කෙනෙකුට ඒකේ චින්තාමය රසයක් හෝ සුතමේ රසයක් හෝ භාවනාමය රසයක් නැහැ. ඒ නිසා මේ දෙක අත්හැරලා මානෙයි මට හම්බුණා. ඒ දෙක අත්හැරීම සම්ම ඇල්ලිය යුත්තේ. වේදනා චෛතසිකයේ අතෑරිය පැති දෙක මේක ඇලිය යුතු පැති දෙක මේ පැත්ත මේකයි ඒක තමයි මධ්‍යම ප්‍රතිපදා කියන්නේ ඒක තමයි බුදුහාමුදුරෝ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දීර්ඝ වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය දාලා විස්තර කරන්නේ. ඉතින් මේ මේ තමයි ශාසනය පටන් ගන්න. ධර්ම බෙරේ ගහන තැන ධම්මචක්කපවත්තන සූත්‍රය. ඉතින් ඒකේ තිබුණට අපි ධම්මචක්කපවත්තන සූත්‍රය කමඨාන කරගන්නේ කවදාකවත්. අපේ මේ සත්‍යයන කරන සූත්‍රයක් විතරයි. මොකද ඒකේ මේ වේදනානුපස්සනාව කියලා සතිපට්ඨානෙ පෙන්නනවා වගේ කලියුතු ක්‍රියාවලිය ප්‍රතිපදාව තාම පවතින මූල ධර්ම මට්ටමේ ක්‍රියාවක් කරන හැටි ඉතරේකේ මේ පේන්නේ. කැපි ඒකට දැන් මේ ධර්මපුත්‍ර සංසේ දෙන උත්තරේ න්‍යායානුකූල උත්තරයක් මිස කලියුත් පෙන්නේ. නමුත් අපි මේ භාවනා කරනකොට මේක ඉස්මතු කරගන්නේ. මේ නල කලාප සූත්‍රයේ මේ මාතෘකාව ගත්තට අනිකුත් සාධක සූත්‍ර වලින් අරගෙන අපි මේක තවදුරටත් භාවනාවකට අනුපස්සනාවකට සතිය වඩන්න විපස්සනාවකට මතු කරගන්නයි අපි මෙච්චරක් වෙලා මේ කතාව දෙතෙන්ටකම් කරගෙන ආවේ. ඉතින් ඒක මේ වේදනාව පිළිබඳව කතා කරන වෙලාවේදී හුඟක් ලේසි මේ වැඩේට එන්න තමයි වේදනාව පිළිබඳව අපි නොදන්න මාතන මේ මර්මස්ථානේ අල්ලගන්න සාකච්ඡා වෙච්ච තැන් ගොඩක් තියෙනවා. නමුත් ගොඩක් කලකට මගේ දින පුරුද්ද තමයි මේ චුල්ල වේදාල සූත්‍රයේ ඒ ධම්මදින තෙලින්නාංශය සහ ඒ විසාකෝපාසකතුමා අතර පවතිනා වූ මේ වගේම ධර්ම සාකච්ඡාවක වේදාල ධර්ම වශයෙන් සඳහන් කරලා තියෙනවා. සාකච්ඡා මේ ධර්ම ඒකෙදී ධම්මදින තෙලින්නාංශේ තමයි පුරාණ දූතිකාව අඹුව නිවන් දැකලා තියෙනවද නැද්ද කියලා දැනගන්න මේ විසාක උපාසකතුමා දානවා දඟපන්නවා දඟපන්නුවක් මොනවද බෙක් කරන්න පුළුවන්ද ගහන්න පුළුවන්ද ඉස්තර ගහන්න පුළුවන්ද කියලා බලන්න වටන්නයි ගහන්නේ අපි දන්නවනේ ක්‍රිකට් ගහනකොට පන්දු දාන එක නම් ලකුණු ගන්න නෙවෙයිනේ පන්දුව දාන්නේ වටන්නම නේ ගහන්නම විකට් එක ගන්නමනේ දාන්නේ ඒ වගේ දාන දඟපන්දුවක් තියෙනවා වේදනා සම්බන්ධව ඒක දී කියනවා කොහොම කොහොම කවුරු මේ කතා කරන්නේ ආර්යාවදී අපි මේ ලෝකේ අමුගේ නාම කැමති වෙන මේ සැප වේදනාව තියෙනවානේ. මේ සැප වේදනාවේ දුක සැප දෙක මොකක්ද? ඉතින් කාටවත් ඒ ප්‍රශ්නයක් නැහැ නේ අපිට අපිට නැහැ සාමාන්‍ය සැප වේදනාව සැප දුක කියලා දෙකක් තියෙන කතාවක්. ඒ දඩපත්තුවක් කියලා කියන්නේ ඒක නිසා. මුතම දින තෙලින්නාංශයේ තියෙන හැඳිමිටි මොලේ තියෙන කියන කතාව නෙවෙයි මෙතන තියෙන්නේ. නිවන් අවබෝධ කරපාරේ උත්තමාවියක් විදියට ඒ පළවෙනි වතාවට මේ වේදල්ල සූත්‍රයේ චුල්ල වේදල්ල සූත්‍රය කියවනකොට හිතෙනවා මේ ආර්ය විවහාරය කොච්චර විවිධාංගීකරණ වෙච්ච එකක්ද අපිට මේ ප්‍රශ්නවත් අහන්න තියෙන්නේ ප්‍රශ්නේ හොවට පස්සේ හිතනවා මේ විකාර ප්‍රශ්නේ නැහැ මේ සැප වේදනාවයි සැප දුක දෙක මොකක්ද කියලා නමුත් දෙන උත්තරේ බලනකොට තියෙන ඕන උන්වහන්සේලා ආර්යනාථලා කතා කරන්නේ අමුතුම තලයක යොමු ධම්මදින තෙරිනාංශ කියනවා විසාක සැප වේදනාව හට ගන්න කොටත් පවතින කොටත් සැපයි සැප වේදන නැතිවට දුකයි මේක අපිට තේරෙන්නේ නැති එක කියන්නේ නමුත් මේක පුරාවට රාග අනුසය වැඩ ඒක සහිත මත් වෙලාදී ඒ නිසා මේ සැප වේදනාව හට ගන්න කොටයි පවතින කොටයි කියන සැප ඉවරනට පස්සේ තියෙනවා කියලා අපි පටලවා ගන්න නමුත් ඕනම කෙනෙකුට ඒ සූත්‍රය අහුවට පස්සේ තේරෙනවා නැත්නම් ඒ පාඩේ කියවට පස්සේ සැප වේදනාව යනකොට එතන දුක් කැලලක් ඉතුරු වෙනවා. පැංගිරි බවක් ඉතුරු වෙනවා. ඇඹුල් ගතියක් ඉතුරු වෙනවා. නමුත් ඒක අපිට අවබෝධ වෙන්නේ මොකද අපේ හිත මත් වෙලා තියෙන්නේ. සැපය කෙරෙහි යත්තා වූ අනුසය එහෙම නැත්නම් කාම අනුසය රාග අනුසය නිසා. එතකොට පේනවා මේ පුංචි වචන කරා කොච්චර ගැඹුරකට අපිට ඒකත් කල්පනා ගෙනියනවද? අපි මෙච්චර කල් ලෝකේ හැමදාම දරුවන්ට සැප දෙන්න, අම්මට අප්පට සැප දෙන්න, ගුරුවරුන්ට සැප දෙන්න, මට සැප ගන්න මේ දැඟලුවාට හැම සැපක් නිවන්නේ දුකකින් බව තේරුම් ගන්න. ඕනම තැනක පහනක් පත්තු කරලා තියන්න බං මේෂක් උඩ. පහන Tamange මුලට අන්ධකාරයක් ඇති කරනවා. ඒක පහනක දුපාරයි. අපිට කවදාවත් පේන්නේ අපිට පේන්නේ පහන ආලෝක ප්‍රභවයක් කියලා. නමුත් පහන තමන්ගේ කකුල් දෙක ළඟට අන්ධකාරයක් ඇති කර ගන්න බව ආලෝකයක් තියෙන තනාතන ධර්මයක්. අපි කවදාකවත් අන්ධකාරෙ පෙන්නේ. අපිට වෙන්නේ මානිය ඇති වෙන ආලෝකය විතරයි. ඉතින් මේ ධම්මදින්න තෙරින්නාචි ගහන්නේ මේ පහනක තියෙන ආලෝකයේ සාතුරු දෙක මොකක්ද? ඉතින් මුල් පම්පලයි නේද? පහන කොහෙද අන්ධකාරය? බලන්න පහන පත්තු කරලා අනිවාර්යයෙන්ම තමයි යටපැත්තට අන්ධකාරයක් ඇති කරගන්නේ. වගේ ඇතිවෙන හැම සැප වේදනාවක්ම යනවා. ඊට මුලක් මඩක් අකක් තියෙන එක කාරණා. දෙක යනකොට කක කරලා ඒතන කක කරලා යන පිටිය කැත කරලා යන නමුත් අපිට පේන්නේ නැහැ. මොකද අපි සැප වේදනාවට සිටියෝ දුරට වෙලියා වගේ බොහෝ ප්‍රසන්න හැකියමින් ඉන්නේ. ඊට පස්සේ අහනවා අර සතරක ප්‍රශ්න වගේ තව ප්‍රශ්නයක්. ආර්යවෙනි දුක් වේදනාවේ සැප දුක් දෙක මොනවද? ඒකත් දඟපන්දුවක්. ඒක කියනවා දුක් වේදනාව හට ගන්නකොට සහ පවතිනකොට දුකයි. නමුත් ඒක ගියාම සැපයි. අපිට මේ විස්තරේ වෙන්නේ නැත්නම් මේකට තියෙන පටිඝාංශය නිසා. ඒක නොදකින්න පටන් කියලා බලන්න. ඒ නිසා දුක් වේදනාව තියෙන කොටයි, ඉන්න කොටයි, නැති වෙන කොටයි තුනම දුකයි කියලා තමයි අපිට පේන්නේ. පේනවා. දුක් වේදනාවේ ගිවන් කිරීම, නිරෝධය, සමුදය දුක, නිරෝධය සැප. නමුත් ඒක අපිට පේන්නේ නැත්තේ ඒක මුවා කරන මේ පටිඝාංශේ නිසා. ඒකට අපි දන්න ධර්මයි බණ ඉවරනේ දැන්. අපි දන්න සැප දුක් පිට පිළිබඳ කතා ඉවරයි. මේ පිළිසුදු කරලා අපේ හිත හොඳට අලුගටි මැදලා සුද්ධ කරලා අහනවා. ආර්යවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක මොකක්ද මොකක්ද අපි දානවත් අහලා නැහැ අපේ ජීවිතේ අපිට කවුරුත් උගන්වන්නේ නැහැ මේ අදුක්කම සුබ කතාවක් අපි දන්නේ සැප දුක දෙක විතරයි. එතකොට අපිට සිද්ධ වෙනවා මේ උස්විචාකෝපාසතුමාගේ වචනනෝදි හිලා මේ අදුක්කම සුඛ නොදුක් නොසුව සැපත් නැති දුකත් නැති වේදනාව. ඒකට අපිට ඒකට වේදනාවක් කියන්නේ බෑ. අපි වේදනාවක් කියන්නේ ඒකට. නමුත් ඒක වැටෙන්නේ වේදනා චෛසිකයට තමයි. මේක පිළිබඳව අපිට හදාගන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේකේ සැපදෝක දෙක මොකද්ද කියලා අපි දන්නේම නැති ශේෂයකට අරගෙන යනවා. ඒකට ධම්මදින තේරිනාසි කියන පාසක. යා මේ ප්‍රශ්න විචිකරන්නේ මේක මේ අස්වාභාවික ප්‍රශ්නයක්, ගැළපෙන්නේ නැති ප්‍රශ්නයක්. කොහොම කරගෙන යනවා යන්නේ කියලා මම ඔය සමහර වෙලාවට ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල සමහර ප්‍රශ්න විසිකොල දානවා. එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ මොඩකමට මම විචිකරාට හැම ප්‍රශ්නයකටම හරි ඒකේ පසුබිමක් තියෙනවා. ධම්මදිනාවට දුරට එනවා. ඒක උඩ කියන පාසකයි. මේ නොදුක් නොසලෝ කියන නැත්නම් මේ උපේක්ෂා සහගත එමත්නම් අදුක්ඛම සුඛ කියන මේ වේදනාව ගැන දන්නවනම් කවුරු හරි සපයි ඒක නොදන්නවනම් ඒක දුකයි ඒකට හිත එලි වෙන්නේ නැත්තේ මෝහානුසය අවිජ්ජානුසය වායලාගෙන තියෙන මිනිස්සු ඒ සමාජිකාට හිත යන්නේ ඉන්නේ තන්නේ කර අවිද්‍යාවට. අයින්නේ සැප ඇති කරලා දුක නැති කරන පාටමක. ඒ නිසා කවදාකවත් මේ දෙක අතරමැද මට්ටමක් දන්නෙත් නැහැ. ඒක පිළිබඳ දැන ගැනීම පු탁තන ලෝකයේ භාෂාත්‍ය වාරේ නැහැ. පු탁තන වචන වල නැහැ. අදුක්කම සුඛේ කියන එක නැහැ. ඉතින් අපිට දැන් ඕක මූලධර්ම මට්ටමින් දැනගන්න වෙනවා. අපිට තීරු ගන්න වෙනවා මේකේ ඉඳලා දැන්ට යනකොට. ඒක පාරට යනවා නෙවෙයි මේක මැදතන පව කරගෙන යන්නේ. ඒ මැදතන ආරි ලෝකිතාම වැදගත් සම්දිස්ථානයක්. මේ විදිහට කියන වැදගත් තැන හිතන. පුතඥ ලෝකේ කාදාකත් මේක ස්පර්ශ කරන්නේ නැහැ. පුතඥ දැනුමේ වේද කියන වේදනා කියන විදීම අපි සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ වේදනා කියන දුක් වේදනාවට ඒක එකපට එකකට ලැබෙනවා. වේදනා කියලා කියන්නේ විදීම. ඒකට ඒක නිසා විශේෂණ පදාන්න ඕනේ සැප පිළි දුක් විදීම. එතකොට මන්ද තියෙනවා සැප දුක නැති විදීමක් තියෙනවා අපේ භාෂා විවරයක විදීමක් විතරක් දැනගන්නේ. ඒක නිසා අපට සිද්ධ වෙනවා ඒ දීලා තියෙන ඒ ක්‍රමයේ දිගේ මේ අදුක්කම සුඛය කියන එක තේරුම් අරගන්න. ඒක නිසා යම් වේලාවක සැප වේදනාවක් තිබුණා ඒක ඊකටම පවතින එකක් නෙවෙයි ඒක රූප ධර්මයකටත් වැඩි ඉක්මනට වෙනස් වෙන එකක්. ඒක ගිවන් වෙලා ආය සැපකට දුකකට යන්නේ ඉස්සරලා අනිවාර්යයෙන් මේක මෙන්න දුක් නොසුව කියන සාම බහුකල තමයි එක කන්දේ දාලා කන්දට නැගී. අන්නේ යන වෙලාවේදී මේ දුකකමාරේ නැත්නම් සැපකමාරේ ඊගාට මතුවෙන සැප හෝ දුක මතුවෙන්නේ ඉස්සරලා මේ අතරමැද කොටසක සතිය අල්ලන්නේ. සතිය ලූටලයක්. සතිය ලෙසලයක්. අන්න ඊතර සතිය පවත්වන්න පුළුවන් නම් අපිට සිද්ධ වෙනවා පූර්ණ චිත්‍රය දැකේ පැනගන්න. සැප පිළිගන්නවා නම් දුක පිළිගන්නවා දෙකම තියෙන මේ විපරිණාම සංක්‍රාන්ති අවස්ථාව තේරුම් ගන්න වෙනවා. නමුත් සාධාරණ අපිට අපේ භාෂාවට ප්‍රශ්නයක් මතුවෙනවා. ව්‍යාකරණ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ කැලලට විචිනවා කියලා කියන්න පුළුවන්. මොකද අපි මෙතෙක් කල සංසාරේ කවදාකවත් වෙනවා. හැබැයි අපි සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතය ගත කරලා තියෙනවා. මිනිස්සු ගන්න හැපත් ගන්නවා අපි. සම්ප්‍රමාණික මිනිස්සුන් දුකත් ගන්නවා. ඒවට විදීම් කියලා කියන එකට ආදාහනයි. මේ මැද තියෙන කැලේ. විදීම් කියන එක. ඉතින් කවුරු හරි මේක අත්නින්න අත්චින්න කැමති නම් මේක අල්ලගන්න කැමති නම් මේක බුද්ධ විදින කැමති නම් යාට කියනවා මේ කුසල ඡන්දේ සහිත කෙනා. යා භාවනා කරලා මේ මෙතෙක් කල නොදැක්ක මේ පැති මැදකට මැද කැලේ දකින්න හදනවා කියන්නේ. ඒක හරියට අපි අර ඉදර්ශනයක් වශයෙන් ගත්ත චිත්‍රපටියක් බලනකොට ඒ රූප රාම දෙකක් මැද තියෙන අන්ධකාරය බලන්න හැම රූප රාම දෙකක් මැදම අන්ධකාරය තියෙන නිසායි මේ රූප විචරණ චුක්ත බවටපත් වෙන්නේ ක්‍රියාශක්තියක් බවටපත් වෙන්නේ නිශ්චල ඡායා චරණ චලන චිත්‍ර සහ චලන චරණ චිත්‍ර බවටපත් වෙන්නේ අතරමැද තියෙන අන්ධකාර මැද ඒ නිසා ඒවා සජීවී රූප බවටපත් වෙනවා නමුත් කවුරු හරි මේ චිත්‍රපටි බැරිල පැත්තක තියලා මේ හැම දෙකක්ම තම අන්ධකාරයක් තියෙනවා. මේ අන්ධකාරය බලා ගන්න ඕනේ. අන්ධකාරය තමයි මේ රූප වලට පණේ. චර්ම චිත්‍ර බාරපත් වෙන්නේ. ආන ඒක බලන්න උත්සාහ කරුවොත් එයා චිත්‍රපට කලාවට විරුද්ධව ගිය කෙනෙක් වෙනවා. රස විද්‍යාවක් කරගන්න බැරි කෙනෙක් වෙනවා. චිත්‍රපට කලාවේ තියෙන චිත්‍රපටයකට ඒකම ගන්න හදන කෙනෙක් වගේ. අඩුපාඩු හදන හදන කෙනෙක් වගේ බලනවා. ඉතින් යෝගාවචරගේ දර්ශනය නැත්නම් යෝගාවචරයේ බැල්ම යෝගාවචරගේ විනිවිදය යන්නේ චිත්‍රපටයේ නෙවෙයි තියෙන්නේ මේ චිත්‍රපටයේ තියෙන නිශ්චල ඡායා චලනචිත්‍රයක් වඩපත් කිරීමට උදව් කරන්න අවු මැද තියෙන අවිද්‍යාව දකින්නයි මැද තියෙන අන්ධකාරය දකින්නයි එකක ඉඳලා අනෙක් එකට මාරු වෙනකොට ඇහි තියෙනා වූ දෘෂ්ටි පැවැත්ම නිසා ආලෝකයෙන් ආලෝකයට ගමන ගියාට ඒ දෘෂ්ටි පැවැත්මට මායා කරලා යටි අන්ධකාර අවස්ථා ජවනිකා ආශ්‍යක් ඇති කරලා දෙනවා ඒ ඇති කිරීම හරහා තමයි මේක චිත්‍රපටය හැදෙන්නේ. ඒක නිසා අපිට මේ වේගය අඩු කරලා ප්‍රොජෙක්ට් එක වැඩ කරන වේගය අඩු කරලා බලාගෙන ගියොත් අපිට බැරි නෑ අන්ධකාරය දකින්න. නමුත් ඒක චිත්‍රපටයේ රසය දකින්න බෑ. කොහොමද කරසගන්නේ? චිත්‍රපටේ මා විකාර දෝෂයකටපත් වෙනවා. හරියට මේ කාණට කරකෙන්න ඕනේ. කරකින් බවට පත් වුණාට පස්සේ තමයි ජීවිතේ ඇවිල්ලා කියන්නේ දැන් බලන්න කියලා. බලනකොට හොඳටම මේ කොල්ලා පිටිපස්සේ කෙල්ලේ ඉන්න අමල් ගහක් තියෙනවා සින්දු කියනවා දුස්තියා ඉන්නවා ඒ ලස්සන වැඩේ යනවා. හැබැයි මේ හෙල්ලම යනකොට අතරමැද කොච්චරක් අන්ධකාර දැන් පහුවෙනවද කියන එක දැක්කොත් එයා රස විඳින්නෙක් වෙන්න බෑ. නිසා වේදනා චෛතසිකයේ තප වේදනා අපි දන්නවා. දුක් වේදනා දන්නවා. මේකට සාපේක්ෂව සංසන්දනාත්මකව මේ හැම දෙකක් අතර මැදම යටිපහුවේ නැහැ. මැදිහත් වෙන පරාශයක් තියෙනවා. අන්න ඒක දැක ගන්නා සුළුව භාවනා කරනවා නම් අපි ඒකට වේදනාවට පස්සනාව කියලා කියනවා. ඒ කියන්නේ අපි මෙතෙක් නොදැක්ක කොටසක් හැමදාම හැංගිලා වැඩ කරපු කොටසක් ඉතිරේ පිටිපස්සේ ඉඳලා මේ වේශ නිරූපණය කරන කට්ටියක් ඉන්නවනේ ඔය තිරනාටක හදනකොට විශ් ගන්නකොට වේශ නිරූපක විදියට ගන්නෑ. ඒගොල්ලෝ ඉතිරේ පිටිපස්සේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ මේ සාමාන්‍ය මනුස්සයන් ජේමිස් අයියා රජ කෙනෙක් කරලා බෙදෙනවා. මාටින් අයියා මේ දොරටුවාරය බාටපත් කරලා දෙනවා. සතෙක් වාට අදින වෙච්ච අන්දලා දුන්නට පස්සේ අපි වේදිකාවේ දකින්නේ මේ දොරටුපාලේ තර රජ කෙනෙක් වන්නකොට මේ ජේමිසු මාටිනෝ ඉන්නේ. නමුත්තර පිටිපස්සින් මාස තමයි මේක වේශ නිරූපණය කරන්නේ. අන්නේ වේශ නිරූපණය බැලුවොත් නාටකම් බලන්න බැහැ. ඒ නිසා බන්දට පස්සේ නටන එක වේශ නටු බලුවට ඒ බගිනවා පෙන්වන්නේ නැහැ. වස්වදිනවා කියන වේස්පදින දැක්කොත්. වස් වේස්පදිනවා දැක්කොත් බඩදරුවා මුලාගේ බඩ ලක්ෂ වෙනවා. වස්වදිනවා කියන්නේ වේස් වදින්නේ වෙන්නම ස්තෝත්‍ර කියලා නාවලා පිළික් කියලා තමයි වේස්පදින්නේ. ඉතින් වේදනාවක් කියලා තමයි. අදුක්කම සුඛ වේදනා වසල තමයි සේරම කරන්නේ. ඒක තමයි මේ මිනිස්සයා කැරක්ටර් ලෙවල් වලට යන බූරුවා වගේ. මේ හැපේල වගේ තුනයි. හැබැයි හැම හොයන සැපකම කෙලවර දුක බව. හොඳ සින්දුවක් තියෙන මට එන්නේ නැහැ ඒක. එහි කෙලවර දුක වේ කියලා කිව්වද? ආශ්‍රන සමදී මොහොතට සුවදී එහි කෙලවර දුක වේ. සින්දුව නම් අහනවා. ඉන්දුව දන්නේ නැත්නම් මතක් කරලා දෙනවා. හැබැයි හිත සැප හොයනවා. අස්සන සමදී මොහොතට සුවදී එහි කෙලවර දුක වේ. දැන් මේ අපි ඊටදී වෙනස් තැනකට. මේ සැපේ ඉඳලා මේ මාරු වෙන වෙලාවේදී යටිපහුව වෙන මේ මේ අතර අතර පරතරය අල්ලගන්න උත්සාහ කරොත් ඒක ලේසි වැඩක්. ඒක වහලා තමයි මේ සම්පූර්ණ සංසාර ගේම නටන්නේ. ඒක වහලා තමයි මේ මේ විශ්වන්දුම අන්තිමේ. ඒ විශ්වල් වන්දින වෙලාව පෙන්නන්නේ නැහැ. ඒක වසන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බුදුන් ස්වාමීන් වහන්සේලා තමයි ආශි ස්වාමීන් වහන්සේ මේකට මේක පෙළලා දෙන්න කරන වැඩේ තමයි අපි භාවනා කරගෙන යනවා. තමන් ආනපානට හිත දාන වෙන්න පුළුවන්. ඉමි වැක්ලින් හිත දාන වෙන්න පුළුවන්. එහෙනම් සක්මන් භාවනාවට හිත දාන වෙන්න පුළුවන්. ගොඩක් ලාට මම මේ කියන පෙළන හදන අවස්ථාවට වක්ලේසු පරියන්කේදී ඉතින් භාවනා කර කර ඉන්නකොට විනාඩි 20 විතර යනකොට ඔන්න වේදනාව. වේදනාව ආපු ගමන්ම යෝගාවචරය මෙතන වේදනාව කියන දුක් වේදනාවට යාර පුදුමාකාර තරහක් එනවා. කොමිච්චර දවස් හතක් අටක් නිවාඩු දාලා මෙතෙන්ට ඇවිල්ලා ගල්ලිත් කියලා සිලුත් අරගෙන පිළිබඳ දකින්නයත් එක වාඩිලා මේ බණත් අහනකන් නැද්දකින් මේ වේදනාව ඇවිදින මගේ භාවනාව කැඩුවයි කියලා අර එන වේදනාව පිළිබඳ ඉතින් නොත්තකින් ඔබ තන්නතෝ වගේ කියන මෛත්‍රිය තමයි කරන්නේ වේදනාව. මේක මේ මතුවෙන මේ කරදරයක් වශයෙන් මතුවෙන මේ වේදනාව වේදනා චෛතසිකය පිළිබඳව ඉතාමත්ම පුරුදු කෙනෙක් ඇතුළු පැත්තේ බලුවොත් තම සූර බවක් පේනවා. නුකුඩු පැත්තේ බලනකොට ඇත්තට සූර බවක් පේන්නේ නැහැ. මහසිසාර ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ දුක් වේදනාවක් එනකොට අරමුණු මකාගෙන භවනා කර ගන්න බැරි වෙනකොට ඒක වේදනාවක් වශයෙන් මෙනෙහි කරන්න කියනවා. සමහර වෙලාවට ඔය විනාඩි 20 ඇතුළත තුල තමයි අරමුණ ඇතුළට බැහැ ගන්න තරම් ඒ විතක්ක ਵਿਚාරචෛසික දෙක හොඳට හසුරව ගන්න පුළුවන් වුණොත් ඔයිට වෙටිය සුඛ වේදනාවක් එන්න පුළුවන්. භාවනාදී මතුවේ මේ ප්‍රීති ප්‍රමෝද සුඛ අසදිතයිසිකෙනවා. ඒක වේදනාව තමයි ඒක සුඛ වේදනාව කියන්නේ. මහසි ෂඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඌ ඇවිල්ලා Tamanගේ ගමනට බාධා වෙන විදියට පාර හරස් කරන විදියට આવොත් දුක් වේදනාවක් આવොත් දුක වශයෙන් සැප වේදනාවක් આવොත් සැප වේදනාවක් මෙනෙහි කරන්න. අපි හිතමු යම් යෝගාවචරයක් වචිතේ පරිසමාප්තාර්ථයෙන් මේක තේරුම් අරගෙන Taman දන්නවා මම මේ වැඩේ කරගෙන යන්න දෙන්නේ මූල කර්මස්ථාන ඉඳගෙන මේ දුක් වේදනා එනවා සුඛ වේදනා එනවා ඉතින් ඒකට මේ තේරුම්ගෙන හෝ වේවා සත්‍තාවේ හෝ වේවා මේ දුක් වේදනා සැප වේදනා මෙනෙහි කරන පටන් ගත්තොත් භාවනා පැයි විනාඩි කීයක සැප වේදනා දුක් වේදනා මෙනෙහි කරන්න පුළුවන් වෙයිද එතකොට මේ මෙනෙහි නොකරන වෙලාවල් වල වේදනාවක් නැද්ද? මේ මෙනෙහි නොකරන වෙලාවද වැඩි වේදනා චෛසිකේ සම්බන්ධව මෙනෙහි කරන වෙලාවද වැඩි කියලා ගත්තොත් ලාදුරු රෝගියෙක් ගත්තා. පිළිකාකාරයෙක් ගත්තා. ඒ මෙනෙහි කරන පටන් අරගත්තොත් තේරු පටන් අරගනි. මේ සැප හෝ දුක වේදනා මෙනෙහි කරන ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක් අපිට තියෙනවා. වේදනාවක් වශයෙන් ගණන් නොගෙන මෙනෙහි කරගන්න බැරි මෙනෙහි කිරීම ප්‍රයෝජනවත් නැති අවස්ථාවල් වෙනවා. අන්නේ වෙලාවේ විදීමක් නැද්ද? එහෙම නැත්නම් යෝගාවචර මම මැරෙන්නේ නැති බවට දැනීමක් නැද්ද? මට නිින්ද ගිල්ලා නැති බවට දැනීමක් නැද්ද? මට ක්ලාන්ත වෙලා නැති බවට දැනීමක් නැද්ද? ඒ වෙලී ඒ විදීම මොකෙන්ද මෙනේ කරන්නේ? අපි මෙන්නේ නොකිරීමෙන් තමයි යන්නේ. ඒ නිසා දවසේ ඕනම වෙලාවක පරිේශන මට්ටමින් බලන්න සැපක් කෙනෙකුට සැප වේදනා කියලා මෙනෙහි කරන් දුකක් කෙනෙකුට දුක වේදනා කියලා මෙනෙහි කරන දවසේ වැඩි වේලාවක් ওই දෙකටම වැටෙන්නේ නැති මෙනෙහි කිරීමක් කරගන්න බැරි අතරමැද තැනක තමයි ගත කරන්නේ. ඉතින් අර පේන සැපයි පේන දුකයි අල්ලගෙන අපි කතන්දර ගෙතුවට මේ සැපක් නැති දුකක් නැති මෙනෙහි කරගන්න බැරි විශාල කාල පරාසයක් තියෙනවා අපි ළඟ. ඒ කාල පරාසය අපිට විශේෂ ගෝචර වෙලා නැහැ. අපේ මෙනෙහි කිලිමෙතන ගිහිල්ලා නැහැ. අපේ විතක්කේට ඒක අහු වෙන්නේ නැහැ. අපේ ਵਿਚාරයට ඒක මැනගන්න බෑ. ඒ මොකද? ඒක කම්මැලි, නීරසයි, ඒකාකාරී කියලා අපි ගන්න ඕනොත. එيشා මේ කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම කියලා අපිට එන්නේ සැපට දාන්නත් බැරි, දුකට දාන්නත් බැරි තැන. ඉතින් බුදුහාමුදුරන් සිද්ධ වෙනම නම් කියන්නේ සැප තියෙන තැන නිවනක් නැහැ. දුක තියෙන තැන නිවනක් නැහැ කියලා. එවනම් අනිවාර්යෙන් කියවෙනවා. ඔන්න අපි මේ භාවනා කරනකොට අපිට මතුවෙන මේ දුරුස්නා ගතිය, තමන්ට තමන් චෝදනා කරන ගතිය, අනුන්ට චෝදනා කරන ගතිය සහ මේක හරියට පිළිවෙලට මේක නෑනේ. ඒක හරියට පිළිවෙලට තිබුණා මම හිතන්නේ පිළිවෙලට පැයම ඉඳ තිබ්බනේ කියලා අපේ හිතේ තියෙනවා. පුදුමාකාර චෝදනාවක් යක්. ඔය කියන්නේ ඔය හොල්මන් කරන්නේ අදුක්කම සුඛ වේදනාව ඉදිරිපත් වෙච්ච වෙලාවට. ඒක අපි වේදනාවක් කියලා ගණන් ගන්නෑ. ඉතින් ධම්මදින තෙරිණාංශ මොකද්ද මෙතන මේ විචාක උපාසක පාණ කියන්නේ? කවදා හෝ යෝගාවචරය භාවනා කරනවා කියන මේ නුරුස්නාගතිය, නීරසකම, කර්මලිකම, සැකය, අනිශ්චිතතාවය, බියවල එළවන සුගතිය, සීටි බහුල නැති ගතිය එනකොට මේකයි මේ අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ මේක හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැකන ගත්තොත් සතුටක් ඇති වෙනවා කියලා කියනවා. මේක දන්නේ නැත්නම් භවනා ජීවිතේම දුකයි, පැංගිරිලි, ඇඹුලයි. කදාකත් කොටේක් නැහැ. ඉතින් භාවනා කරනකොට යම් වෙලාවක යෝගාවචරය කරලා කරලා කරලා කරලා අපටන් සුද්ධ කළ සුද්ධ කළ සුද්ධ කළා. හැමදාම දුක්ඛිතෝ නැගිටිනවා. හැමදාම චෝදනාව නැගිටිනකොට කවුරු හරි කියලා දුන්නොත් ඒ ඉන්නේ දුෂ්ණගතේ ලෑස්තිලා යන්නේ. ওই කම්මැලිකමට ලෑස්තිලා යන්නේ. ඒකාකාරී ගතිය ලෑස්තිලා යන්නේ. සැක වේදනා එනවමයි කියලා හිතාන යන්නේ. අනිශ්චිතතාවේ බය දොන ගතිය එනවා. ඕක එනකොට ඒක රූප අරමුණක් නෙවෙයි. ඒක නාම කර්මස්ථානයක්. මේ වේදනා චෛතසිකයේ හැංගීගෙන කරන සෙල්ලම ඔබ තමයි. ප්‍රතිරේ පිටපස්සේ වේත්පදින ගතිය ඔබ තමයි. ඕක දිහා නොදකින්න ඔබ තන් කියන්නේ නැතුව ඔන්න ඔබට විවෘත වෙන්න නම් මේක දැනීමක් බව තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගත්ත දවසේ දැනගනි අපි භාවනා නොකර භාවනා කළා පරියන්කේ හිටියා සක්මන් හිටියා එදිනෙදා වැඩ කරා ගොඩාක් වෙලාවට හිටියේ ඕකේ අපි ඕකට කම්මැලිකම කියලා කියනවා නීරසකම කියලා කියනවා ඒකාකාරීකම කියලා කියනවා නුරුස්නා ගතිය කියනවා ඉතින් මොනවා හරි සැලසුමක් හදනවා මේ කහපාළු ගතිය නැතිලා කවදා හරි තේරුම් ගත්තොත් මේ භාවනා ජීවිතේ මේ හුද්ධි කලාව කියන්නේ මෙන්න මේ පාළු ගතියට කියලා. මේ හුද්ධි කලාවට තමයි මේ කම්මැලි ගතිය කියන්නේ. මේ කම්මැලි ගතිය නිකන් ආවට ගියාට අපේ රක්නේ අපි මේ ඉස්මතු කරගත්ත එකක්. මෙන්න මේක කෙරෙහි දුරුස්නා ගතියකින් තොරව. එතන මේක දැනගත්තොත් සැපක් ඒක මොකද මගේ ප්‍රතිපදාව වැටලා තියෙන්නේ මේකේ. ඒ නිසා මේ පාළු ගතියට සාදර වෙන ජීවිතයක් ආවොත් ඌට සාමාන්‍ය ලෝකයක් කියන්නේ කන්නෝන්ජලිය රස අඳුරන්නේ නැති කවුට පාළුවමයි කැමැත්ත තියෙන්නේ. කම්මැලිකමයි කැමැත්ත තියෙන්නේ. ඕක මේ සමාජයට ගැලපෙන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම රසකාමී සමාජයෙන් කොම් වෙනවා. ඉතින් ඒකට සින්දුවක් කියන්න වෙනවා පාළුව දේවනක් කරලා උඹනාරං උලලේනෝ කියලා කැලිරිය ගම උලලේනේ අපිට ඇහෙන්නේ ඉතින් ගමේ මිනිස්සුන්ට උරලේ ඇහුනොත් පඩතරොමලගේ කම්සයි. උලේ නගිලත් හරි භයානකයි. යෝගාවචරය කියනවා. ඔක ගන්න එපා මස්සිනා. පාළුව දෙවන කතාවක් ගන්න එපා. ඔබ නාඩ මාන් ඉන්නවනේ මාස්තෝතෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ මනුස්සයාගේ හින්දුවේ කියනවා උලලේ නගේ තියෙන මේ දෝංකාර කරන ගතියේ මේ ජීවිතයේ යථාර්ථය අපි මේක මග අරවන්න තමයි. මේ පාලකුම් නැතර කරන තමයි ඉන්ස්ටන්ට් මියුසික් දාගන්න, උත්තර ಭಾರತೀಯ සංගීතය දාගන්න, රොක් මියුසික් දාගන්න, පොප් මියුසික් දාගන්න. ඒ නැත්නම් බාල් ඩාන්ස් දාගන්න. දාලා නටෝ. ඉතින් මේ නටවන ලෝකේ කවදාකවත් මේ අදුක්කම සුඛ කියන වචනේ විකුණ ගන්නවත් පුළුවන් වෙයි. මේක දැනගත්තොත් සැප කියලා දැනගන්නත් පුළුවන් වෙයි. ඒක නිසා මතුවෙන මතුවෙන දේ සැපට හරවලා මගේ දරුවට මගේ අම්මට තාත්තට දෙන්න හදන අපේ මේ බුද්ධ ආගමේ ගිහිල්ලා ඉවරලා සැප හොයන්න හදන ගැතිය ගත්තා. සතුන් මරලා හොරකම් කරලා කාමීච්ඡාචාරය කළා සපාදන්න කියන ගැතියක් ගත්තා. ඒ සේරු උපාදාන වලට යටි. මේක දැනගත්තොත් අපිට මේ කොන් දෙක පෙන්න ගන්න අපි ඇදගෙන යන්න හදන්නේ උත්තර කියන්නේ මැද. ඒසක් කොන් දෙක තියෙන හරිය මෙනෙහි කරන්න. මෙනෙහි කළ බාණ්ඩේ මෙනෙහි කළ බාණ්ඩේ ඒක පොඩ්ඩයි තියෙන්නේ. ගොඩක් ලාට ඉන්නේ මැද යන්න බැරි පිළිගන්නේ නැත්තේ කම්මැලිකමක් වශයෙන් අපි අඳුරගෙන තියෙන නිසා කවදා හරි කම්මැලිකමට සාදර වුණොත් කම්මැලිකමට මේ නීරසකමට සාදර වුණොත් මේ ඒකාකාරීකමට සාදර වුණොත් මේ නුරුස්නාගතියට සාදර වුණොත් ඒ තපස කියලා කියන්නේ ඒකට කියන්නේ තපස කියලා ඉතින් ලෝකයා තපස්සරය දිහා බලන්නේ මුස්පේන්තුවක් විදියට සුබ ගමනක් යනකොට ආම්දු කෙනෙක් දැක්කොත් මරන්න වටිනවා ගමන කවදාවත් හරියන්නේ නැහැ. පුළන්නේ නැහැ ධම්මපදේ කතාවක් තියෙනවා වැද්දෙක්. මේ දඩේ මේ යනකොට ආම්බු කෙනෙක් දැකලා වැද්දා හිටගෙන නුදකින් මේ කාල කණිය දැක්ක අද උතුරක්වත් දඩේමක්වත් හම්බෙන්නේ නැහැ. දවස පුරාම නටන ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. ඉතින් අරුගේ පැහැරණ දෙකින් අර මස්පොස් පිටුව දැකවෙයිද තමයි මේ දැන් ඕනම කෙනෙක්ගෙන් අහන්න ඔය හිණ ආම්බු කෙනෙක් හිණෙන් දැක්කත් පහු වෙනදල් අසුබයි. ඔයගොල්ලෝ මේ ඉස්සරහින් තියාගෙන ඉඳලා පුදුමාකාර මාර්ගයක්. මෙන්න මේ හීට ගෙවෙන්නේ මේ හතරක් ළඟ ඉන්න පහක් එල්ලන්නේ. ඉතින් අර වැත්ත එනකොට දඩේම නෑ. අර හම්දු ආයෙත් හම්බේ. එළුණු. ඊතලෙන් අනිනවා. හම්දු ගහනවා. බල්ලෝ ටික තීරම වට කරනවා කෝකනම් මැද්දට. අර හම්දු දණිපටි ගන්න. ඇත්තටම විනී හැටියට බලනකොට ගහකට නගින්න තහනම් හම්දු. බුදුචානන්සේ දේශනා කරලා තියෙනවා. අපි තමයි භ්‍රමචාරීට බාධාවක් වෙනවා නම් අත උස්සලා උස්සන්න පුළුවන් තරම උඩකට නැගකට කමක් නැහැ. ඒක නැත්තම් වික්ෂුප්ත ගැලපෙන්නේ නැති මේ හඳුරෝ කරන්නේ. ඒ දන්න හඳුරෝ තියලා මම වගේ හඳුරන ගස්න දෙන්න පුළුවන්. මේ මහමුතුන්ට බෑ. දැන් හදන එක කොල්ලෙකුට බෑ. උණ්ඩ තියෙන්න ඕනේ අර මේ එලිෆන්ට් ට්‍රක් ඒ කියන්නේ. ගහකන ඉන්නව පොල් ගහන අනේ කවදාකවත් නැහැ. මේ හාමුදුරු තනිපටි ගන්නකොට දිවුර කඩන්න වැටෙනවා. වැටෙන්නේ වැද්දා උඩ. අර දඩයන් බල්ලු වැද්දව කරමනු. මේ හාමුදුරු වැටුනේ කියලා. මේකේ පේනෝනේ මේ හාමුදුරන්ගේ දර්ශනීය පවා. මුස්පේතු තාකක. යෝගාවචරයට භික්ෂුවක් පරිදි ගියේ වේවා. මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳ මේ රුස්නා ගතිය තමයි අපිට මේ ඉදිරි ගමනට මේ වේදනාචෛසික පැත්තෙන් කතා කරන ඉදිරියට යන්න බෑ. එදිනදා ජීවිතේ නම් අපිට මට විනෝදාංශය. නානා ක්‍රමවලින් අපි මේ අදුක්කම සුඛේ නැත්නම් මේක පාළුව නැතිකරන්න ගත කරන යෝගාචරය කියලා කියන්නේ මේ පාළුව හොයාගෙන යන කෙනෙක් කියලා කිව්වොත් ඒකට එදා බවන බුදුහාමුදුරණ කිව්වේ අරස රස. ජනනත දෝෂනා කිව්වේ රසඳුනන්ති මිනිස්සු කොබන්ත දේශනා කරන ධර්මය අරස රසයි. අපගබ්බයි. නාස්තිකවාදී උච්ඡේදවාදී මේ මුළු ලෝකෙම සැප හොයන්න හදනකොට ඔබ වහන්සේ මේ වංක ඇත්ත බමුණට තේරලා ඔය කතා කරන්නේ ඔබ වහන්සේ මේ පෙන්නට දැන මේ අදුක්කම සුඛීත්‍ය කියන එක නොකිය කියනවා මේ නීරස ගතියක් නෙමේ සංඝයා යොමු කරවන්නේ භාවනා යෝගාචර යොමු කවදා යෝගාචර මේක දැනගත්තොත් බුදුහාමුදුරුවෝ මේ වටේම ගොඩින් කියන්නේ මොකද්ද මේ අදුක්කම සුඛ තේරුම් ගන්නයි කියන එක කවදා හරි හිතන්නේ තමන් එවැනි දෘෂ්ටි කෝණයකින් එවැනි යෝනිසෝමනසිකාරකින් භාවනා කරනකොට අරමුණ ගෙවි යාම නිසා හෝ වේදනාව මතුවීම නිසා හෝ තමන්න දැන් අර නුරුස්නා ගතිය එනකොට මේ වෙලාවේ මේ නුරුස්නා ගතිය තියෙන පටිගය අයින් කරලා මේ නුරුස්නා ගතිය භාවනා කරගෙන එනකොට ආව ප්‍රතිඵලයක් වශයෙන් බලන්න ගියොත් ඒ පොට්ටපාද සූත්‍රයේදී නරවචනාංශය පැහැදිලිවම සඳහන් කරනවා මේ චුල මේ ශුන්‍යත සූත්‍රයේදී මහනි ගීකේ අතර මිනිසයා කැලේකට ගියාට පස්සේ ගීකේ අතහැරියාට ඒ කාම සංඥා මතුවෙනවා. ඒ මනසට වේදන හරියට මේ නිවන දනව කරදර කරන බෙදරවල වලට ඉන්නවට වැඩිය කරදර කරනවා. ඒක නිසා ගීකේ අතහැරියා කියලා එයාට සපක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ දුකක් තමයි. හැබැයි ඊගා පරිච්ඡේදය පටන් ගන්නවා ටිකක් ගැඹුරට යනවා. මේක දුකක් කියන්න එපා. මේකට ප්‍රමෝදයක් කියන්නේ. මේකට ප්‍රීතිය කියන්නේ තාම. සති සම්පජන්ණය කියන්නේ. පස්සතිය කියන්නේ. මේකට සුඛය කියන්නේ මොකද විශාල දුකක් අයින් කරලා දැන් පුංචි දුකක් ඇවිල්ලා මේ දුකට සාදර වෙනවා. ඊට පස්සේ කියනවා මේ වගේ පැත්තකට ඉන්නකොට තමයි හිතනවා මේ කාම සංඥාව දුරු කරන්න රූප ආරවණකට හිත දාන්න ඕනේ කියලා බුදුහාමුදුරනේ බණ. රූපාරම්මණයට ඊට ගියාට පස්සේ අපි හිතන හරියට රූපාරම්මණය මේ ඉතේ හිටියා ආනපාන හැදී මොකද හරි. ඒක උතුහගෙන මේ ආනපාන කියන්නේ සත්‍යක් නෙවෙයි. මේක දුක. ඒක දුක්ඛ සත්‍යය. හැබැයි මේකට එහෙම කියන්නේ වා. මේකට ප්‍රමෝදේ පාල කරගන්න. මේකට සුඛේ පාල කරගන්න. සත්‍යසම්පජඤ්ඤය කියලා හිතනවා. ඒ මොකද විශාල දුකක් ගෙවම් කරන්න මේ පුංචි දුකකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ යෝගාවචර ජීවිතයේදී අපි ආර්ය විවහාරය පොඩි ළමයේ භාග තෝරන වගේ තේරුම් ගන්න ඕනේ. භාවනාවේදී දුක ඇති වුණා. දුක් වේදනාව ආවනම් මුලින් පරිශාංශ කියනවා සිරිතේ උදෝගයට වැඩියා කියලා හිතාගන්න. මහසිසඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ පරිවර්තන තියෙනවා. විශාල විපස්සනා ඥානයක් ඉන්න පෙරමක ලකුණ තමයි මේ තියෙන නුරුස්නා ගතිය. ඒක මග ඇරියොත් එන්න තියෙන විපස්සනා නැති වෙනවා. ඔකද අපි යන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා මේ පැමිණෙන දෙයට සාදර වුණොත් බුදුජානක කියන මාය මොහණයටපත් මාර ප්‍රමෝහණම් කියලා කියන නිසා භාවනා කරගෙන යනකොට මේ මතුවෙන අදුක්කම සුඛ වේදනාව දුෂ්ණාගතිය හරහා තමයි මතුවෙන්නේ අන්න ඒක දැනගෙන මම මේක හුරු කරගන්න ඕනේ ඒක ලාංකිකකට ගා ගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ කියලා කියු ඒ යෝගාවචරයට පැමිණි දුක් පැනිරහයි කියලා අපි තිංගලගේ තියෙන වචනේ කට කහමඩ කියන එකක් නෙවෙයි පිට පැමිණිච්ච දුක විශාල ශක්තියකට විශාල සත්‍යයකට ගෙනියන එක. අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ගියොත් කවදාකවත් ඉවරක් කියලා මේ වේදනාවේ මේ තියෙන ගතිය බැලුවොත් මේ දුක්ඛම සුඛ වේදනාව සයන්කතමොත් නෙවෙයි පරංකතමොත් නෙවෙයි සයන්කතම් පරංකතමොත් නෙවෙයි අදිච්ච සමුප්පන්නත් නෙවෙයි මේක මෙතෙක් කල දැනගෙන හිටියෙත් නෑ මේක අපේ පෙත ඒක අපේ ගැලවුම් මාර්ගය බව දැනගෙන හිටපොත් නැති නිසා දුක සැප පිළිබඳව අපි සයන් කතා පරම් කතා කතා කරනවා. නමුත් මෙතන කතා වෙන්නේ දුක සැප පිළිබඳ තියෙන අදුක්කම සුඛ වේදනා දෙකේ පෙත වැටිලා තියෙන්නේ. අර දෙක ගැන කතා කරනකොට හිමීට පෙන්නලා දෙන හොඳයි හොඳයි හොඳයි. සැප දුක ගැන නම් මොකද වාද විවාද තියෙනවා. මොකද අදුක්කම සුඛය ගැන. භාවනා කරගෙන කරකොලට ඇරියොත් මොකද අදුක්කම සුඛය කියන්නේ. මොකද යට අදාළ වෙලා අදුක්කම සුඛයට හිත දාලා බලන්න, තර්කේ දාලා බලන්න, දර්ශනේ දාලා බලන්න බලනකොට පේනවා ඒක හැමදාම තිබුණ එකක් කවදාකවත් අගය කරලා නැහැ මේ අගය කිරීමට පටන් ගැනීම හරහා මේ දිවිදී අපිට ලැබෙන මේ වේදනා චෛතසිකේ මේ හංගල ගන්න තැන මක්කිය ප්‍රතිපදාව කියනවා මේක බහුලීකත කරන්න බහුලීකත කරනවා කියන්නේ අනිෂ්ඨ අදහස් කරන්නේ මේක හුරු කරගන්න මේක තමයි gedara බවටපත් කරගන්න ඒකත් එක්ක නිතර ජීවත් වෙන්න. ඒක තමයි තේරෙන මේක දැනගන්න දැනගන්න සැපයි. ඒ මොකද සැපේදී සහ දුකේදී වගේ පෙට්‍රල් පිච්චීමක් නැහැ. ඉන්ධන දහනයක් නැහැ. අදුක්කම සුඛේ. ආදී විවාහයක සැපක්. පුතඥයට දුකක්. පුතඥයට මේ කණිකම පාළුව හුනියමක් පොස්පීටෝ විදිහට පේ. කාර්යයන් මාචලා මේක දන්නවා හුදේකලා වෙලා මේ ලස්සන ගාතාවක් තිබුණා මේ ළඟදී අර පොතක් කියනකොට අපිට හම්බුණා. ජීවනාංශේ සඳහන් කරනවා මේ තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීප සංනිවේශේසු සයමාන බ්‍රහාරඤ්ඤම් වයං සංජාතක් විය කියලා බුදුජානසී කැලේ මැද අමු රෑමත් දාන මේ රෑ 12ට අත්තු පක්ෂීපව නිදාගන්න වෙලාවේදී දේවතාවෙක් වෙන්න කියනවා. තිතිය මංචත්තිකේ කාලේ ආත්කී මධ්‍යම යාමේ පක්කීසු සංනිවේශේසු කුරුල්ලෙක් වච්චිකා නැති වෙලාවක මහා බයක් මට ඇති වුණා සරුවෙන් වහන්සේ. මහා මේ ධප්තයක් මට ඇහුණා. මට බයක් ඇති වුණා කියන. උසිනාසේ ඒකට ඒ දේවතාවට දෙනවා දේවතාවන් උචේ මේ අගතක වර්ගයේ තියෙන්නේ ත්‍රිති මධ්‍යත්තිකේ කාලේ පක්ඛීසු සංනිවේශේසු සනමාන ප්‍රහාරඤ්ඤ පීති සංජාතක්ය. වැය මධ්‍යන කාලේ කුරුල්ලෙක් කච්චිකා නැති වෙලාවේ අමුතු පාළු සත්‍යයක් ආමට ලොකු සතුටක් ආවම ඒක උදිකලාව මට මතු කරලා දුන්නා. මේ උදිකලාව වෙනකොට ඇහැටි. දේවතාවට පුදුම බයක් එනවා. තනිකමක් ඇති වෙනවා. සංකාර දෝෂයක් ඇති වෙනවා. දුජානන්සි කියනවා මේක තමයි අපිට තියෙන ලොකුම ළමගේ ඔක්කොම බයයි මේකට. මම පුරුදු කරලා තියෙනවා මේක උදකලාවේ ලක්ෂණයක්, පිරිච්චපවේ ලක්ෂණයක්, සම්පත්‍තිකරපවේ ලක්ෂණයක්, සාමේ ලක්ෂණයක්. ඒ නිසා මට සතුටක් ඇති වෙනවා. ඉතින් මේ ආර්ය විවහාරයේ තියෙන මෙතෙන්ට අවදි වීමම සැපයක් වගතියෙදී අපි අපේ දරුවන්ට මොකද්ද උගන්වන්නේ? අපි අපේ ගෝලයන්ට මොකද්ද උගන්වන්නේ? අපේ දේශපාලනඥ අපිට දෙයියන් කියන්නේ මොනවද? අපේ ආර්ථික විශේෂඥයෝ හදන සමීකරණේ ඕක කිට්ටු කරලා කියලා තියෙනවා. අපි මේ සමාජ විද්‍යාවෙන් අපිට දෙන්න හදන මේ දුක්පතුන් නැති ලෝකයේ කොනකවත් තියෙනවද බලන්න ඕනේ. කොච්චර අමාරුද මෙතෙන්ට යන්නේ. ඒක සඳහා කායන පසනාව කරන්න. කායන පසනාව කරලා ඒ අඩුම කටම තියාගෙන වේදනාවක් විචීමක් මතුවෙනකොට දන්න හරිය සැප කියලා සැප වශයෙන් විදමිනී කරා. දන්න හරිය දුක දුක වශයෙන් මිනී කර බලන්න දැන් මේ සම්පූර්ණ චිත්‍රය සම්පූර්ණ වෙන්න කොච්චරක් මිනී කරගන්න බැරි චිත්තක්ෂණ පහ වෙනවා. ඒ ටික අදුක්කම සුඛයක් වශයෙන් තේරුම් ගන්න පටන් අරගත්තොත් බුදුජානක සඳහන් කළා තියෙනවා ඒ විශේෂයෙන්ම ඔමයිතනේ මෝල්‍ය පකුණ සූත්‍රයේ ලාංකන එක මජ්ජත්තික සූත්‍රයේදී සැප වේදනාව එකක් පහනෙනි දුක් වේදනාව එකක් මේ අන්ත දෙක අතහැරියාට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අදුක්කම සුඛ වේදනාව. ඉතින් අපි කවදා හරි මේකට විරුද්ධ වෙන්නේ නැතුව අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කටපාඩම් කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තීසිස් ඉඳලා PhD ගත්තා. කොහෙද යන්නේ අපි? අපි මෙතෙක් කල් කෙරුවේ ඒකට පාළුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා, එපා වෙනවා කියලා විසි කරපු එක. ඒත් එතන නම් වැටලා තියෙන්නේ. ඒ නිසා මේ ඇතිවෙච්ච මේ වේදනාව එහෙම නැත්නම් මේ නොදැනීම කියලා ගන්නවා. අදුක්කම සුඛ වේදනාව. නොදැනීම සයන්කටමුත් නෙවෙයි, පරංකටමුත් නෙවෙයි, සයන්කටම් පරංකටම් දෙකේම එකතුවකුත් නෙවෙයි. අදයන්කාරං අපරංකාරං කියන පටිච්ච සමුප්පන්නකුත් නෙවෙයි ප්‍රතිපදාව දන්නේ කනට තියෙන. ප්‍රතිපදාව දන්නේ ටිකට නැහැ. එයා කියන කතාව සම්පූර්ණ කරලා කියනවා සැප දුක දෙකෙන් කතාව ගොතන ඉවර එක. ආර්යයන් වහන්සේ හෝ කල්යාණ පුත්‍ජනිය හෝ භාවනා කරන යෝගාවචර දන්නවා මේ ප්‍රහේලිකාව විතරක් ඒ සැප දුක දෙක විතරක් බෑ මැද තියෙන ලුගා ජික්සෝ පස්ලේක සම්පූර්ණ කරන කැලී ටික ඒක අපේ අම්ල දාත්‍රා දාව නැහැ. ලෞකික ඥානවල නෑ, භෞතික ඥානවල නෑ. කෙටිම කියන බුද්ධ ධර්මේ නෑ. බුද්ධ ධර්ම කමි කර විකුණන්නේ සැප දුක දෙකට දාන. බුද්ධ ධර්මේ විතරයි තියෙන්නේ. සංගෝධනේ බුද්ධ ධර්ම කරන්නේ. ඒ සමාවෙන්න බුද්ධ ධර්මයට කරන්නේ. ඒගොල්ලෝ බුද්ධ ධර්මයේ තුලින් ආගමක්ම පාරන. උඹට මම සැප වෙලා දෙන්නම්, උඹට දුක වෙලා දෙන්නම් කියලා. අද මේ සංඝයා වහන්සේලාගේ ක්‍රියාකාරකම් දිහා බලනකොට ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මේ මිනිසුන්ට එන සැප දුක දෙක යහට පැන මාරු කරලා අතරමැද අතු අතරමැද කාරකෙක් වෙන්න උත්සාහ කරනවා. තමන්වත් දන්නේ මේ මේ මට යන්න ඕන පාරවත් දන්නේ නැහැ. අනුගේ කොන්ත්‍රාත් අරගෙන කරනවා. ඒක නිසා ඒ මක් මෙල්බර්න් වල ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ ළඟට ආවා මේ කවුද අපේ විචිත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට. ඒ දෙන්නගේ මේ ගෑනු මිනිස්සය පිළිමන්සේ අතර රණ්ඩුවක් ඇති වෙලා ගෑනු එක පොලිසිය ගිහිලා චෝදනා කරලා පුරුෂයාට යන්නේ කියලා ගෙදරින්. මේ මේ නීතිය එහෙමයි. ගේ ඔක්කොම අයිති ගෑනු කෙනාට පොසට යනවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා හාමුදුරන්ට කියනවා මේ ස්වාමීනාත් මේ ගෑණි උපවාසයක මේ දායකාවක් නේ කියන්නේ මම යනකොට දාන්නේ සපස්තක විතරයි මට දැන් ආයෙ ගෙදෙට්ට ඉන්න දෙන්න කියන්නේ. කියලා හයියෙන් කතා කරනවා මං කාමරයට. ජීවනාල වශයෙන් මම නිකන් ක්‍රීම් ටිකක් කතා කරනවා ළඟට ගිහිල්ලා. ඉච්ඡාම්තු වැඩි වැඩි කතා බහ කරන්නේ මම ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ මේ සංසාර ජීවිතේ නෝ ගොඩාක් ඇහෙන්න හම්බ වෙනවා අපි කියන. බැලුවා මගේ මොහොතයක්. ඊට පස්සේ මේ එහෙම ආයතු මම කොහෙද ගණන් ගන්න කලාතුකින් තමයි ඔක වෙන්නේ. මම කොහොමද මට උපවාසයේ බණ කියන්න අයිතිවාසිකමක්වත් මම උපවාසයේ ගෝලෙක් වගේ. මට මේ කියන්න ඉඩ දෙන්න. කර්මස්ථානාචාරවරු වැඩි දෙනෙක් heart attack වලින් මැරෙන්නේ මේ කුණු කන්දල්ලා. ඒක ලංකාවේ ප්‍රසිද්ධ කරපු දෙයක්. මිනිසුන්ට කවුරුත් නැහැ නිකන් නෙමෙයි. කර්මස්ථානචාරෝ නංගල ඉන උඩු මණ්ඩල ටික දාපම කර්මස්ථානතර මේක කකපු තියෙනවා. රැටි ඉස්සේ. දැප්පිට ගන්න. ඉන්නේ මන් දන්නවා අයියෝ. ඒ ශාන්ති පංකෝ වාදේ ධාන්න වලට වඩා ඔප්පු කරලා දෙන්නේ. ඔබ හිතේ උතුම් ජාති මිනිස්සු කෙනෙක් තාන්නේ. ඊට පස්සේ කොහොමද මේ කහන්නේ ඒකට අයියෝ තේරුම් ගන්න. මොකක්ද? බටේර ලෝකේ කරපු රිසර්ච් එකකින් පෙන්නනවා සියදීනේ සා ගන්න රස්සාවල් අතර පළවෙනි එක තමයි සයිකියාට්‍රික් යොමුට. කවුන්සලින් කරන කෙනා ප්‍රියසෝසියල් කරන එක අනිවාර්යම සියදීනසල. කර්මස්ථානාචාර්යවරු කියන්නේ ලංකාවේ අපේ පැත්තේ ඉන්න ඔය කවුන්සලින් කරන එක. මිනිස්සු වෙල්ලවල ඒ කියන ගුණ කන්දල් මෙයාගේ උඩට දාලා. මේ ආන්තරික මේගොල්ලෝ විනය කල්පනා කරගෙන ඉඳලා ඔය උත්තර හොයන්න. ඔයන්නේ බුද්ධ ධර්ම. දාගේ මේ ඔබ හොයන්න හදන්න හදන්න හදන්න හාමුදුර බැවිලිච්චිගේ වටනකමක් නැහැ. කාලෙත් වෙනසට යනවා. මේක හතර දුන්නයි කියලා තරමේසු නරාවලියම තමයි. කික්කක් කොදෙන්නේ නැහැ. ඒ වෙනුවට Taman දන්නවා නම් මේක මම තේරුම් ගන්න ඕන එකක්. මම තේරුම් අරගත්තා නම් මම කවදාකවත් තව කෙනෙකුට සැප හොයලා දෙන්න කතා කරන්නේ නැහැ. මුද සැප හොයලා දෙන කියන්නේ ජීවනවල බස දුකනේ. කාටට දුක දෙන්නත් බෑ. ඒක නාස්තිකයි. නිසා සැප දුක දෙක ඕන උඩ කියලා දෙන්න ඕන කාඩ් එක නෙමෙයි කාඩ් තුනක් තුන ත්‍රි කාඩ්ස් ගන්න කියලා. මේ කාඩ් දෙකේ මොකද දෙන්නම කියන්නේ බෑ. ඔබ තුන්වෙනි කාඩ් එක පොඩ්ඩක් ඉගෙනගනි. අයියෝ ඔබ තාගරින් අපිට වෙලා නැහැ. ස්වාමීනාචර බයිට මේ සත්‍ය කවියක් කියලා කිසි තුනකට ගහලා මේ සැපට කියනවා. නෑ එන්න කියලා. අපි එමසිරි ආම්ලෝ කියනවා. මම මෙල්බන් ගියාට පස්සේ ආයෙත් ওই මිනිස්සු අලුත් කාර් ගත්තාම අලුත් ටයර් වලට පිටිතුල් ගහ පිටිතුල් ගහන එක තමයි මගේ එකම ජීවිතේ. ඕන්න ආහතෝ කරනවා. යාමෝ කියලා දුන්න මේ හැම රැපකම කෙලවර දුකයි. පරමංශය බැලලා යන්නේ පන්දලේ. ඒ කාණ්ඩේ පන්දලයි. නොදැම්ම ඉගෙන ගන්නකොට බුද්ධාගම කියලා දෙන්න බබාලට චොක්ලට් දෙන්නා වගේ බබට දෙන්න වගේ දීලා කියන්නේ බබෝ. ඔය දෙල්ල මේ උත්තරේ නෑ. උත්තරේ තියෙන මේක දැනගන්න නිසා මේක අවදි වෙන්න. මේක දැනගන්න කායන වසනාවක් නොකර සත්‍යවත් නොදවතින් යන්න බෑ. පිළිගන්නේවත් නෑ. එහෙම නෙවෙයි කායන වචනාව කරලා සතිය වඩලවත් එක පිළිගන්නේ නැති විශාල පිරිසක් ඉන්නවා. මේකට නොකී නිවන් දකින්න කෙටි මාර්ග හොයන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට নানা ආකාර විකාර උගන්නන භාවනා කාලයක් අදවිලදී. ඒ දුක හරහා යන්නේ නැතුව නුරුසාපති හරහා යන්නේ නැතුව කෙටි ක්‍රම වලින් සැපේ සැපේටපත් කරන්න පුළුවන් කරනවා. ඉතින් එහෙමනම් චතුරාර්ය සත්‍ය ඉස්සල්ලා මේ දුක්ඛ සත්‍ය තියන්න ඕන කම නැහැ. අවබෝධ කරගන්න තියෙන දුක්ඛ සත්‍යය. නිසා වේදනා චෛසිකේ හරහායකට දේශි. තණ්හාවෙන් බැන්න මේකට අත තියන්න. අත තිබ්බට පස්සේ තමයි තේරෙයි. අපි මේ වේදනානුන්ට සැප දෙන්න උත්සාහ කරන්නේ වේදනා චෛතසිකේ තියෙන තුන් පැත්තවත් නොදැනී. අර ලේසි කොම්පොත් දෙකෙන් අපි ගැට ගහලා කරන්න හදනවා නෝ කඩාවත් යාලේ. උත්තරේ තියෙන්නේ මැද. ඉතින් භාවනා කරන කෙනෙකුට භාවනා කරන වෙලාවක යම් තැනකදී අදුක්කම සුඛයක් නීරස ගතිය, ඒකාකාරීකම, බය වෙනවන ගතිය, සැකය. ආවනම් ඒ කියන්නේ අනිවාර්යම සතිය වැඩේ. මෙයාට තේරෙන්නේ යා කල්පනා කරන්නෙම gedara hiyana හොඳයි. මට භවනා හරියන්නේ මට මේ අර ඥාන ලැබුණෙත් නෑ. මේ උද්‍යප්පේ ඥාන ලැබුණෙත් නෑ. මේ සංකාරෝපේ කාලෙ වුණේ අර ධානය හම්බුණෙත් නෑ. ඒ මේ නේනේක කම්මැලිකමක් නෙපේ. කුච්චර අමාරුද කියලා හිතන්නේ එක් වෙන්නලා දෙන්නේ මේ භාවනා ප්‍රතිඵලයක් කියලා. අනිවාර්යයෙන් මේක තේරුම් ගන්න ඉදිරියට යන්නේ ගියාට පස්සේ හරියට චිත්‍රපටිය අර මැද අන්ධකාරය දැක්කට වගේ ආයි චිත්‍රපටිය රසයක් පේන්න බෑ. අපි හෙට ගිහිල්ලා සැප හොයන්න කඹරන්නේ කොහොමද? අපි දන්න හැම සැපේම කෙලවර තියෙන දුකක් කියලා. හැම දුකකම හැබැයි තියෙන සැපක් කියලා අපිට සැප පිටිපස්සේ යන්නත් බෑ. ඒක අපි බලන මේ සැප දුක තඩමාරු වෙනකොට තියෙන මේ අදුක්කම සුඛය අල්ලන්න ගියොත් ඒ මනුස්සයා මේ සබාවට ගැලපෙන්නේ නෑ. මේ සමාජයේ පුරේස්කම කියන සැක නෑ. මොකද මේ සමාජයේ ප්‍රෙෂර් ප්‍රින්සිපල්. ඔක්කොම සැප වෙන කට්ටිය. ඒක බලනකොට මට පුදුලිකව හිතෙන දෙයක් තමයි මට මගේ අම්මයි අප්පච්චි කොච්චර ආදරේ වුණත් උන්දල මේවා දැනගෙන හිටියේ නෑ. මට මගේ ගොඩනපු ගුරුවරු හරිම ආදරේ. එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ. උන්ගේ සුබල තින ගොඩාක් හම්බුනේ. කවුරක්වත් මට කිව්වේ. මං හිතෙද්දී උත්සාහයි තුතිවන්තරෝ ධම්මික හම්බුනට අනුගාන මේක පාර කියලා දුන්නා. කොච්චරක් භාවනා කරලා කොච්චරක් ත්‍රිපිටකය ඉගෙනගෙන කොච්චර කොච්චරක් ගුරුවරයෙක් හිටියා පස්සේද මේ කාරණාව මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒක අපිට කවුරුත් කරලා දෙන්නේ නැහැ වෙන කරලා දෙන්නේ නැහැ කියන්නත් බෑ. තමන් උත්සාහ කරගෙන කරගෙන යනකොට ඉතින් ගහට පස්සෙ පේනවා. සැප හොයන මිනිහ අනිවාර්යයෙන්ම තෘෂ්ණාවට වැටෙනවා. දුක හොයන මිනිහ කාත්කලමතාන් යෝගෙට ගිහිල්ලා ඒ දුකට කැමැත්ත කියලා එකක් තියෙනවා. බටේ ලෝකෙ දැනගන්න කියන මේ සෑඩිස්ටික් මෙසජිස් කියලා අනුන්ට දුක් දීම සහ තමන්ට දුක් දීම විශාල පිරිසක විනෝදාංශය. ඒ තෘෂ්ණාවක් ඇති කරගන්න. නමුත් සැප දුක් දෙක නැති තැනට ගියාට පස්සේ චිත්තපටේ රස නැති වෙනවා. නීරසකම කියලා එකට කියනවා. ඒක බුදුජානසේ දීලා තියෙන වචන තමයි විරාගී විරජ්‍යති විමුච්ඡති ඉස්ලාමයෙන් ඇත්තටම නිර්වින්දනය එහෙම නැත්නම් නිබ්බිද නිබ්බිද්දති විරජ්‍යති විමුච්ඡති ඉතින් ඕකට තමයි අපි මේ කම්මැලිකම කියන්නේ. නිම්මිතාව අපි ළඟට එනකොට අපි මේ කම්මැලිකම කියනවා. කවුරු හරි කියලා දෙන්න බෑ. දුවර තීරු කළ දුන්නාට පස්සේ තේරෙනවා මේක අලුත් ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. මේකට මූණට කියලා ගහපිකේ දෝෂේ. මූණට වතුරක් කරපිකේ දෝෂේ. දැන් පුළුවන් තමයි භවනා කරනකොට වේදනාව gediya වැදීම දකින්න. කැලක් අයින් කරන්නේ නැතුව. ආන්න එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා අපි ස්පර්ශය කරන හැම දෙයක්ම මේ වේදනාවේ නොදැනුවත්කම යටද තමයි ස්පර්ශ කරන්නේ. අදුක්කම සුඛේ කාදාකට ස්පර්ශ කරන්නේ මොකද අපි ගැන අපේක්ෂාවෙන් යන්නේ ස්පර්ශ කරත් ස්පර්ශ කරන්නේ ඒක දුකක් කම්මැලිකමක් නීරසකමක් ඒකාකාරීකමක් සැකයක් බයක් මේකට ලෑස්තිලා ගියාට පස්සේ එන අපේ ජීවිතේ අපි මොනවද ස්පර්ශ කළා ස්පර්ශ කළා තියෙන සැපල වෙන දේ විතරයි අපිට මතකෙට යන්නේ අධික දුක් දෙක විතරයි මතකෙට යන්නේ සැප දුක් දෙක නැති දේවල් මතකෙට යන්නේ නැහැ ස්පර්ශ කරාට ස්පර්ශයක් වෙන්නේ නැහැ ස්පර්ශය ස්පර්ශ දුකරන තැනක් තියෙනවා කියලා බුදුහතෝ මේකට කියනවා. ස්පර්ශය ස්පර්ශ කරන්නේ අදුක්කම සුඛේ. ඒකල කියන හැම ස්පර්ශයක්ම දුක. ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැති තැනකට එනවා. එතකොට වේදනාව අදුක්කම සුඛයට වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හොඳට තේරෙන ආනාපානයි. හොඳට තේරෙන පිම්බීම හැකිලිම බලන්න ඉන්නකොට ඉන්නකොට නොදැනෙන තැනකට යනකොට හුස්ම නැති වෙලා නෑ නැති වෙනවා මැරෙන්න බෑ හුස්ම තියෙන ස්පර්ශ කරන්නේ. හුස්ම තියෙන අපි විඳින්නේ. ඒකට අපි කියන්නේ හුස්ම නැහැ කියලා. ඒ තමයි බබාගේ භාෂාව. නමුත් ආර්ය පුත්‍රයන්ාචේ මහා නිදාන සූත්‍රයේදී පෙන්නනවා. මහා නිදාන නෙවෙයි ඒක මහා නිදාන සූත්‍රයේදී යම් කිසි දෙයක් ස්පර්ශ කරන්නේ ඒකේ ආකාර ලිංග උද්දේශ නිදේ ආකාර ලිංග උද්දේශ තියෙන තාක්කල් අපි ස්පර්ශ කරනවා යම් එකක හේත ආකාරයේ හේත උද්දේ හේත ලිංගේ ඒ නිමිතේ ආකාර ලිංග නිමිති උද්දේශ කියන තාකාරයෙන් ස්පර්ශය. ඒකෙන් මේ නිමිති ගන්න බැරි වෙනකොට අපි කියන්නේ නිමිති ගන්න බැරි වුණා කියලා නේ වස්තු නැතුමයි කියන්නේ. ස්පර්ශයේ තරම් අපේ භාෂා විභාගයක ඇඟිලි පොළ තියෙනවා. අපි ස්පර්ශ කරන්නේ සපතුත් එකට වැටෙන දේ විතරයි. අපිට කවදාකවත් අදුක්කම සුඛී ස්පර්ශ කරන්න බෑ. අපි ඒකට භාවනා කරනවා. අපිට සත්‍ය වඩන්න. අපි ඒකට පුළුවන් තරම් අප්‍රමාද වෙන්න. එතකොට පේනවා මේක ස්පර්ශ කරගන්න බැරි වුණා කතාවේ වැඩි හරියක් තියෙන දුක්ඛම සුඛය. අන්නේක ස්පර්ශ කරන වෙලාවට ජනසියේ නිකම්මේ. විහිළුවට වගේ කියනවා ස්පර්ශ ස්පර්ශ කරන වෙලාව. අරමුණක් නැතුව සතිය පවතින වෙලාව. නිමිත්තක් නැතුව සතිය පවතින වෙලාව. මෙතන තමයි භාවනා මාර්ගේ වැටලා තියෙන්නේ. ඒ නිසා අපි අරමුණ තියෙනකම් මෙනෙහි කරමින් මුදුවට ඒක විශේෂ ගෝචර කරගත්තට පස්සේ ඒක අල්ලන්න අල්ලන්න හදන්න හදන්න ඉක්මනට අරමුණ නැතිලා පුතුම ප්‍රහේලිකාවක් මේ ජීවිතේ අරමුණ හොඳටම කිට්ටු කරලා බලන්න හදනකොට අරමුණ නැති අපි මේ හයිඩ්‍රජන් කියලා ගත්තා හීලියම් කියලා ගත්තා තඹ කොප මොනවාරි කියලා අරගන්න ඕක මයික්‍රොස්කෝප් එකට දාලා හොඳට විස්තර කරලා බලුවොත් අණු පෙනේවි අංශු පෙනේවි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන පෙනේවි ඒකත් හොඳට බලනකොට මොකුත් නැහැ දැන් මේ මේ අයිසෙක් නිව්ටන්ගේ මූල ධර්මෙන් දලක්වා අයින්ස්ටයින් දැනු ලෝකයි උනේ. අණු පේනකන් තියෙනවා. අධික බලල උස විශිෂ්ට ගුරුත්වය අනම්මනම් තියෙනවා. පරමාණුෙත් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල තියෙනවා. ඊට පස්සේ තවදුරටත් බලනකොට ශක්තිය. ශක්තිය උඩ ගියාම ඒකට තැනක් නැහැ. ඒක නන් ලෝකල්. විශිෂ්ට ගුරුත්වයක් නැහැ. පාටක් හදක් රසක් නැහැ. ඉතින් අයින්ස්ටයින් කිව්වා E mc2. මේ ස්කන්ධය මෙච්චර ශක්තියක් වඩපත් වෙනවා. ස්කන්ධයක් වඩපත් වෙනකොට නිමිත්තේ ආකාර ලිංග උද්දේශ තියෙනවා. ශක්ති බාට ප්‍රත්‍යචායර ලිංගයක් නෑ ආකාරයක් නෑ නිමිත්තක් නෑ උද්දේශයක් නෑ. නැතුණයි වට මෙතන තමයි ඇත්තටම භෞතික විද්‍යාව පටන් ගන්නද. මෙතෙක්කල් අපි කගායත කගායිටි හොරිදරුවක් අත ගන්නවා කියන එක. දැන් මේ ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ තමයි උත්සාහ භෞතික විද්‍යාවට එදාට භෞතික විද්‍යාවට තම හෙන ගහිලා යනවා. භෞතික විද්‍යාවක් නැතිලා තියෙනවා. ඒ ෆ්‍රිජ් ඔෆ් කප්ලා ලිව පොත. තාව ෆිසික්ස් දැන් අවුරුදු 20කට වැඩි. එයා අභියෝග කරා මේක යහට භෞතික විද්‍යාවක් නෑ. භෞතික විද්‍යාව බාහිරේ වෙන එක. ඒක තියෙන සම්පූර්ණ ඇති දේ නැති කරලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ භෞතික විද්‍යාවේ න්‍යායවල එකට වරංගු වෙන්නේ. බුදුරජාණන්සේ ඇතුළට දාන කරුවා. හොඳට ආනපාන කොට කරලා බලපන්. හොඳට වෙනන කියලා. මෙතුණට පස්සේ ආනපාන නැතුණා මැරෙන්නේ බෑ. මැරිලා නෙමෙයි ඒක ආකාර ලිංග නීති උද්දේශ නැතුණාම ස්පර්ශය ස්පර්ශ කරන්නේ. එතන තමයි ජනසුමා. එතන තමයි අපිට gedara කරගන්න. අපි හැබැයි නිවහනක බවට වත් කරගන්න ඕනේ. එතකොට මේ ස්පර්ශ කරන ලෝකයා පුතජන බවට ස්පර්ශ කරන ලෝකයා තුල ඉඳගෙනම ස්පර්ශ ස්පර්ශ නොකරන තැන භාවනා කෙරුවට පස්සේ ඒ ලෝකයා අශලෝක ධර්ම කියපුණා. හැලුණාට මේ භාවනා කරන එක දන්නවා. ඒ හැම අල්ලපනල්ලෙම චිත්තපටි රාම දෙකක් මැද අන්ධකාරය තියෙනවා වගේ හැම ස්පර්ශයක්ම ස්පර්ශ නොකරන තැනකට යනවා. ප්‍රසවාසී ඉවර වෙනකොට අනිවාර්යයෙන්ම ස්පර්ශ කරන්නේ නැත්නම්කට ගිහිල්ලා තමයි ආශ්වාසය එන්නේ. ආශ්වාස ප්‍රශ්වාස බලලා ආශ්වාස ප්‍රශ්වාස තඩමාරු වෙන තැන ගියෝ. ස්පර්ශ ස්පර්ශ නොකරන බාට අවදි වුණොත් අන්නේ හරි කිතකේ ස්පර්ශ චෛතසිකයේ පිළිබඳව දාන කෙනා කියනවා. කෙන අල්ලන කිසිම දෙයක නිවන නැහැ. අහුවෙන කිසිම දෙයක නිවන නැහැ. ඒ නිසා නියම අහුවෙන්නේ නැති දෙයක්. ඒ චින්තාව ඔබ දිනේ කෙනෝ කරන්න බෑ. මයිකේ බුදුහාමුදුරුවෝ අපිට සුපර් මාකට් එකේ බඩුවක් විදිහට සල්ලි කියලා ගන්න පුළුවන් වෙයි. දැම්ම නෑ ඔය බඩු ඉවරලා මේ රාසනේ සුපර් මාකට් එකේ ඉරාක් ඇහිස් නැහැ. ඉතින් කට්ටිය ඉන්න මේ මයික් බුදුහාමර එනකම්. අන්‍යාගමික කට්ටිය ඉන්න දෙයයන්ාන්ස ඇවිල්ලා අපිට නත්තල් බප්පදා හිටන් දාපුවාම මේසෙකට දාලා යන්නේ නෑ මොනවද ඇවිල්ලා. බබල හුදිය ගත්තට පස්සේ වගේ නිවන දාලේයි අපි දාන්නේ දෙමු. අපිට ඒකට නත්තල් බප්පා ඇවිල්ලා රැට ආමුදු කියාගෙන ඉන්න දෙල්ලම ඔක්කොගේ තියලයි. කිසි කෙනෙක් හිතන්නේ මේ නිවනට යනකොට ස්පර්ශ ස්පර්ශ නොකර තැනකට එනවා. වේදනාව විඳින් නැති තැනකට එනවා. ඒක තණ්හා කරන්න දෙයක් නැහැ. තණ්හා කරන්න පුළුවන් පාට කන්නඩි ඉන්නේක බැලුවොත්. කන්නඩි ගලවලා බැලුවොත් තණ්හා චින්තනින් කරන්න බෑ නම් වේදනාව තනින් කරදයි. වේදනාව චින්තනින් කරන්න බෑ නම් ස්පර්ශ කරන තනින් කරන්න පුළුවන්. කොයි එකේද තියෙන්නේ? Taman බලන දෘෂ්ටි කෝණය බලන බැල්ම. ඒ නිසා මේකට අසතෝ වික්‍රේ ඥානතෝ ආසවණං khයං වදාමි කියලා. මේ බුදු දනස මේ පෙන්නන පෙන්නේ නැහැ. ඒ බුදුහාමුදුරු කියනවා පාවයි කියලා පිළිනුම් නැහැ. අවුරුදු 2600ක් ගියයි කියලා පිළිනුම් නැහැ. මේ රටේ තියෙන්නේ මේ මේ රටේ ඉන්නේ නැහැ කියලා මේකට මේ බුද්ධාවට මේකට ඉන්න වීසා වෙනම එකක් ඕනේ කියලා මේ බුද්ධාවට වීසා නැහැ. ඕන තැනකට යන්න. අපිටයි තියෙන්නේ ඒක සාක්ෂාත් කරගන්න එක. කිසි මම හිතන්නේ මම තවදුරටත් මින් එහාට යන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කරගෙන ආපු කතාව මේ ප්‍රවෘත්ති හරහා තෘෂ්ණාව කියන එක මම කරන දෙයක් නෙවෙයි නිසා තෘෂ්ණාව තියෙනවා කියලා පශ්චාත්තාප වෙන්න එපා තෘෂ්ණාව වෙනකොට බලන්න වේදනාව කියන එකත් මට ආපු කර්ම දෝෂයට ආවයි කියලා එක පැත්තකට දාන්න එපා වේදනාව විතර තුන් පැත්තකට බලන්න වේදනාව කියන අනිවාර්ය ස්පර්ශය වෙන්න ඕනේ හැම ඉනේ ස්පර්ශයක් පුළුවන් තරම් චීන කන්නඩි දාලා බලන්න වේදනාවේ ස්පර්ශ දුරුවන් කරන්න හදනවා වෙනුවට කොයි තැන බැලුවත් පාදාන තැන බැලුවත් වේදනාව බැලුවත් තණ්හා බැලුවත් වේදනාව බැලුවත් ස්පර්ශ බැලුවත් ඒ හැම එකෙම ගැලවුම් මාර්ගය තියෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවා දැන් අර සිමෙන්ති කොටේ. ගැලවුනොත් එක පුඩුවක් තියෙනවා අර පන්සිස් කාලා. දැන් ගැලවිලා. අනික් කොලෙන් ගත්තොත් ඉර වෙනවා. එකම ගැටේ. ඔය මේ මේ වූල් ගොතන කොට තියෙන කුඩුව දාන එක තැනකින් අද්ද බ්‍රස් කාලා ගැලවිලා. අනිත් පැත්තෙන් අද්ද තද වෙනවා. ඉතින් අපි අල්ලන තැනේ හැටි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ කරගෙන යන එක එකන එක එක තැන් වලින් මේ ප්‍රශ්න විසඳගන්න ඉඩ තියෙනවා. නමුත් මේ අහරහා තියෙන ධර්මයක අපූර්ව ධර්මයක ආශිර්ය දැක ගන්න. අපි මෙතෙක් කරගෙන ආපු අත්දැකීම අපිට හේතු වාසනා වේවා. අපේ තියෙන මේ සොච්චමක් ධර්මයක් අපිට හේතු වාසනා වේවා. සියලු දිනාටම මේ පැටලලා තියෙන ගැළවීම ගැළවීමට වෙන කෙනෙක් ඇත්තේ නැහැ. Tamangeema භාවනාව සාදක්ම උදව් වෙන්නේ කියන අදිෂ්ඨාන ශක්තිය ඇතිවීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිල් දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා නැති සුදාන්සුලව ධර්ම දේශනාවක සමාවිති කරන විට පිටවතා ජාති වාසා ජයනා කිරීමේ මුදිතා ජීවිතේ ඉන්නෝදනා ජීවිතේ පෙනීන පෙනී සිටින චිර ලෝක සත්ව ආචීන මේ මිනිස්සු ජීවා කියන අනුමෝදනා ශීර්ෂයෙන් ගාථා සජ්ජායනාට පිළිමු. ittavata janammihi sambetam punya sampedan sabbi deva mudantu sabba sampatti siddhya ittavata janammihi sambetam punya sampedan sabbi bhutantu sabba sampatti siddhya ittavata janammihi sambetam punya sampedan සබ්බේ සත්තානි මුදන්තු සබ්බ සම්පatti සිද්ධිය ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිතිකා මුඤ්ඤතං අනුභෝධිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගාමයිතිකා මුඤ්ඤතං අනුභෝධිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු ආවනිපාන පත්‍ය සාදු සාදු සාදු සුවපත් වෙත්තා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදි තබ්බං සාදු සාදු අනුමෝදි කමාමි කමිතබ්බං දැන් කුඹලා විදිහට වන්දනා කරගෙන ඉන්න සංකරත්නේ විසින් ආශිර්වාද ගාතාව සජ්ජායනා කරනවා අපිට කලාතුරකින් හම්බෙන අවස්ථාවක් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබාන සම්පatti විනාදී සමිජ්ජතු